මේ නල කලාප සූත්‍රය ත්‍රිපිටකයේ සංයුත නිකායේ නිදාන වර්ගයට අයිති අනුමතක්ක සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. මේ ප්‍රධාන වශයෙන් උගන්වන්නේ අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියවන භාවනා කරන පිරිස අතර ව්‍යවහාරයෙන් කියවන පටිච්චසමුප්පාදයි. නැත්නම් මේ හේතුඵල අනුව දේවල් සිදුවෙන බව. එහෙම නැත්නම් ඉදප්පච්චේතාවේ. මේකට අපි තම් ඥානසියාමතුරු දැම්ම නමක් නිසා හටගෙන කියන. නිසා හටගෙන. නිස්සයක් කියන පදේ ඉගෙන උපනිෂා සූත්‍රය අනුව නිසා හට ගැනීම කියලා. ඉතින් ඒ යමක් හටගන්නේ මෙන්න මේක නිසා. ඒ නිසා කියන්නේ ඉස්ලා දාන පදේ මේක හට ගන්න. උදාහරණයක් කියනවා අපි කී පාගී කතා කරපු જાතිය උපාදානිය නිසා හටගත්ත දෙයක්. ඉතින් ඒක මතුකටලීම සඳහා ඒ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අහනවා ඊයේ අහු ප්‍රශ්නාවලිය අපි ගත්තොත් කින්නකෝ ආවුසෝ සාරිපුත්ත සයන් කතං ಜಾති පරං කතං ಜಾති සයන් කතාච පරං කතාච ಜಾති උදාහු අසංකාරා අස අපරංකාරා අධිච්ච සමපන්නන්ත ජාතිය. උන්වන්සේ අහනවා මේ ජාතිය තමන් කරගත්ත දෙයක් නැත්නම් තමන් යෝගනාවෙන් ඇති වෙන දෙයක්ද කියලා අනුන් විශ්ින් තමන් පටවන ලද නూరు චක්‍රමාලාවක්ද නැත්නම් තමන් අනුන් දෙගොල්ල එකතු වෙලා කරගත්ත දෙයක්ද එහෙම නැත්නම් අනුන් තමන් සම්බන්ධ නැති අභූතව එහෙම නැත්නම් අදිච්ච සමුප්පන්නව අහේතුක අප්‍රත්‍යහටගත දෙයක්ද කියලා. එතකොට සාහිත්‍ය සංස්කෘතිය සඳහන් කළා තියෙනවා. ඇවැත්නි මේ જાතිය තමා විශ්ින් කරගත්ත දෙයක්වත් නෙවෙයි. නෑ සායන් කතංජා. නෑ පරං කතා. අනුන් කරලත්තකුත් නෙවෙයි. නෑ සායන් කතාජ පරං කතායි. තමන් සාමි විචලා කරන දේකුත් නෙවෙයි. අසංඛාරා අපරංඛාරා නෙවෙයි. ඒක උපාදානපච්චය. උපාදානයේ නිසා જાති හටගන්නවා. ඉතින් අපි දේශනාවේ අවසාන වෙනකොට මේක අපි මතු කරගත්තා. ඉතින් අද දේශනාවේ මුලට අපි ඒ නිසා පටිච්චසමුපාදේ සඳහන් උපාදානයේ කියන එක ලද ලැබෙන අපිට කාලයේ හැටියට විග්‍රහ කරගන්න උත්සාහ කරනවා. ඒ මොකද මේව අපේ සාමාන්‍ය ජීඳා භාවිතී පාවිච්චින වචන නෙවෙයි. භාවනා ලෝකෙවත් එච්චර වැඩි පාවිච්චි කරන වචන නෙවෙයි. අපේ භාවිතාවේදී භාවිතාවේ ගොඩක් තියෙන්නේ කාමයට අදාළ වචන ටික. ඉතින් මේක අනිත් පැත්තට යන නිසා මේවා බොහෝ විට ජනයා අතර කියවන්නේ දෙන්නේ අඩුගාන සංඝයා අතර කියවන්නේ නැහැ. භාවනා කරන අය අතර කියවන්නේ නැහැ. අපේ ගොඩක් පාරිභාෂික શબ્ද මාලාව හැදිලා තියෙන්නේ ඒ තණ්හා මාන දිට්ඨිය ඇති කරන දේවල් වලට නිසා මේ හඳා නෙවෙයි. ඒ නිසා අපිට මේ උපාදාන කියන වචනේ වගේ දේවල් ගැන නතර වෙලා පොඩ්ඩක් ලියාගෙන ලියාගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ අපට ජරා මරණ නැති කරන්න. ಜಾති නැති කරන්න ඕනේ. මොකද ಜಾති නැති කරන තැන තේරුම් ගන්න බැරි නම් එයා පරාද නැහැ. යාට තව එහා පැත්තට ගියාට පස්සේ ඒ ධර්මලි ඊගා කුරුකට ගිහිල්ලා එතනත් ඒ වාසයහා සමානම අවස්ථාවක් තියෙනවා. තේරුම් ගැනීමෙන් භාවනා විදියක එන්නේ වශී කර ගැනීමෙන් උපාදාන නොකර සිටීමේ විදියට කියනවනේ මේ අමාරුවෙන් ඉබේම වගේ හැට ගන්නවා වගේ පේන මේ જાති නැති කරන්න පුළුවන්. ඒ නිසා උපාදානයි කියන එක අපිට විග්‍රහ කරන්න වෙනවා. එතකොට මේ සංවිතනිකාය පොතේම සඳහන් කළ තියෙන විදිහට මේ උපාදානයි කියන තනි වචනේ නැත්නම් තනි හේතුව විදහා දක්වනවා. තමස්ත ලෝකවාසී සියලු දෙනාම අරගෙන බැලුවොත් මේ හැම කෙනාම උපාදානය කිව්වට එකම උපාදාන යක් අල්ලගෙන නෙවෙයි ජාතිය කියන අමාරුවට වැටෙන්නේ. ඒ කට්ටිය වැටෙන ක්‍රම හතරක් බුදුහාමරගේ සර්වඥතා ඥාණයට වැටහිලා තියෙනවා. කෙනෙක් යම් යම් දේවල් අල්ල බදා ගන්න හැටි. ග්‍රහණය කරගන්න හැටි හතර ආකාරයට සිද්ධ වෙනවා. ඒකේ පුද්ගලයා දන්නේ මේ හතර ආකාරයෙන් කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ. මේ ඇල්ලීමටයි බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා උපාදානීය කියලා කියන්නේ කියන එක නොදැනී ඉන්න පුළුවන් හැබැයි වැඩි සිද්ධ වෙනවා. જાතිය හටලා. ඒ නිසා එවැනි උපාදාන හට ගන්න ක්‍රම හතරක් තියෙනවා. ආකාර කියන්න පුළුවන් අපිට කාම උපාදාන ඒ කියන්නේ මේ ඉදුරම් පිනවීම හා සම්බන්ධ අල්ලගැනීම. ඒ වගේම ditthi upadana අපි අපි නම් දෘෂ්ටි අල්ලගෙන ඉන්නවා. දැන් බෞද්ධයා බොහෝ විට තමා සම්මාදිට්ඨිය බව අනික්කයි මිත්‍යා දෘෂ්ටික බවත් කියලා එකක් අල්ලගෙන ඉන්නවා. ඉතින් එයා ඒ අල්ලගෙන ඉන්න එකත් හරියට කාරණාව තේරුම් ගන්න නැතුව අනික් මිනිස්සු පහත් කළ සලකන්නේ. තමන් උසස් කළ සලකන්නේ. ඉදමීව සත්‍යම් මොගමඤ්ඤම් කියන විදිහට මම අල්ලගත්ත මේ සම්මාදිට්ඨිය තමයි සත්‍යය. අනිත් සියල්ලම බොරු කියන විදිහ ඔලොමලකමකට ආවනම් එයාට ඒකම ඒ අල්ලගත දික්කිය જાතියටපත් කරන්න එහෙම නැත්නම් ඒ දික්ක උපාදානයක් වඩපත් වෙනවා. ඒ පුද්ගලයා හිතන මම සම්මා දික්කිය අනික කට්ටේ වැරදිලා මම අනිවාර්යයෙන්ම දිවිලෝ කරන්නේ නැත්නම් මම අනිවාර්යයෙන්ම නිවන් දකින්නවා කියන්නේ. නමුත් ඒ අල්ලගන්න එක වැරද්ද නිසාම එයා නැවත නැවතත් ಜಾති සංසාරය ප්‍රතිපීඩිතයි. ඒ නිසා දික්ක උපාදාන කියන එකත් අපි මූල ධර්ම වශයෙන් දැනගන්නවා. ඊළඟට සීලපතුපාදාස කියන එකක් තියෙනවා. සීලපතුපාදාන කියන්නේ මේ ආධ්‍යාත්මික ගමන යනකොට මේ චේතු විමුක්ති ඵලය කෝපාල සමාපත්තිය ලබන්න සීල අත්‍යවශ්‍යයි කියලා නැත්නම් අනුග්‍රහිතයක් වශයෙන් සීල අවශ්‍යයි කියලා බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා. ඉතින් සමහරු මේ සීලේ කියලා ගොඩාක් අත්කිලමතාණියට යෝගයට අයිති තමන්ට කරදර කරගන්නා වූ ආත්මික ක්ලමතයකට ක්ලාන්තිකටපත් කරගන්නා වූ චාල ගොඩක් අල්ලගෙන ඒකෙන් වෙහෙසකටපත් වෙලා ජීවිතය ක්ලාන්ත භාවයටපත් කරගන්නවා. එතකොට යාට මධ්‍යම ප්‍රතිපදාවට ය아가න්න බැරි වෙනවා. ඒ නිසා සර්වචනාංශයේ සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් පස්සේ ඉස්ලාම දේශනා කරපු ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන්සේ සඳහන් කරා ද්වේමේ භික්ඛවේ අන්තා අපජිතේන නසේවිතප්පා මහණනි මේ අන්ත දෙකක් මට පේනවා ඒක පැවිද්දන් විසින් භාවනා කරන්නන් විසින් සීවණේ නොකළ යුතුයි තමන්ට කරදර කර ගන්නා වූ ආත්ම ක්ලමතේටපත් කරන්නා වූ දේවල් අපි කියනවා හුඟක් වෙලාට සීලපටිපාදානවට වැළැඳෙනවා. තමන්ගේ ඉඳුරන් පිනවීම අතිශෝක්ති වශයෙන් කිරීමට යන සුඛභෝගීත්වය අඹා යන එහෙම නැත්නම් පාරිභෝගිකත්වය අඹා යන දේවල් බොහෝ විට කාම උපාදාන විදියට කාම සුඛලිකාන් යෝගයට වැටෙනවා. ඉතින් මේ දෙකේ තමයි මනුෂ්‍ය හැටේ. කිසිම දෙනෙකුට මේ දෙක මැද තියෙන පාර පේන්නේ නැහැ. අහර නොපෙනෙන තාක්කල් අන්ධ පුතඥය කියලා කියනවා. මේ දෙකේදී ඔක්කොම මරණයේදී පශ්චාත්තාප වෙනවා. නැත්තම් දුක්ඛතියටපත් වෙනවා. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලා මම මේ කියන්නේ හොයන්න ඕනේ. දැනගන්න ඕනේ. ආශ්‍රම කාංශි නමක් සේවනය කරන්න ඕනේ කියලා හිතුණා. එයා අවශ්‍ය ශාස්ත්‍රඥයන් ලැබුණොත් එයා කල්යාණ පුතඥයෙක් වඩපත් වෙනවා. ඊට පස්සේ ප්‍රතිපදාව හරියට කිරීමෙන් තමයි එයා ආර්ය පුත්‍රයෙක් වඩපත් වෙන්නේ ඒ වස සම්පූර්ණ කෙලෙස් නැති අපටපත් වෙන්නේ. ඒ දෙකට යන්න දෙන්නේ නැති උපාදාන දෙක තමයි කාම උපාදාන, සීලබ්බත උපාදාන, කාම උපාදාන කියලා කියන්නේ. කාම සුකල්ලි කාණ යෝගයට වැටෙන ක්‍රමය යහොයන්නේ කොයිලාවේ ඉදරන්ගේ ශාපය. අනිත් එකන සීලයම දැඩි ග්‍රහණයට අරගෙන සීලබ්බත ඒ සාමාන්‍ය අටුවාවේ සඳහන් කරන්නේ ඒ කාලේ අනිකුත් අපසන් අතර තිබුණු බල්ලෙක් වගේ හැසිරෙන ආරකෙක් වගේ හැසිරෙන එළුවෙක් වගේ හැසිරෙන ක්‍රම තිබුණා ඒගොල්ලෝ. අජවෘත ගෝවෘත සුනකවෘත කියලා. ඒක ඒවා මේකෙන් බහැර කරනවා ඒවා හරි හොඳ පාරකට යොමු කරන දේවල් නෙමෙයි කියලා. නමුත් අපි ගත්තොත් මේ ශාසනය ඇතුළේ උනත් විශේෂයෙන්ම විචුන් මහසලා ගත්තොත් පැහැදිලිව පේන්න පුළුවන්. යතු චීවරේ ධර්ම යතු ඒ භික්ෂුත්තේ ධර්ම නමුත් ඒ චීති කාමභෝගින් හා සාගම තරගිට තරගිට කාමයේ හොයන්න යන වැඩ පිළිවෙල කරන කාම උපාදාන වැඩි භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අනික කොටසක් ඉන්නවා දැඩි සේවිනිය රකින්නවා. දැඩි සේවිනිය අල්ලගෙන ඒත් ශරීර සෞඛ්‍යයත් දුර්වල කරගන්නවා. ඒ කියන්නේ මම විතරයි සිල් රකින්නේ අනිකොල්ල සිල් රකින්නේ කියලා සිග්ම රකින්නාට අය පහත් කළ සලකලා මන්නක් කරක් ඇති කරගන්නවා අන්තිමට මේ දෙක නිසා විවේකයක් ලබන්නේ නැහැ භාවනා කරන්නේ විවේකයක් ලබන්නේ නැහැ ඒකට කියනවා තීලබ්බත උපාදාන ඊට පස්සේ තියෙන අත්වාද උපාදානය මම වෙමි කියන එක ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න ඔක්කොගම ලෝකේ මුල මම නැත්තම් මැද හරියට කේන්දරේ මම කියලා කියන්නේ අපි කේන්දරයක් තියෙනවනේ හැම කෙනාටම ඒ කේන්දරේ මම තමයි මම වටා තමයි ලෝකේ හැදලා තියෙන්නේ ඉතින් එයා ඒ Taman දන්න ටිකට Tamanගේ රුචි අරුචිකම් ටිකට ලෝකෙම හදන්න හදන. ඒ මගේ ටික හරි කියලා හිතනකොට ගෙල්දී ලිම් ගිම් ගේ ලිම්මැඩියා ඒ ලින්ද ගැන විතරක් දැනගෙන ඒක ගැන කතා කරනවා වගේ Taman ගැන හෝ බාහිර දේවල් ගැන හෝ බහුසුත භාවයේ නැති වෙනකොට එනම් තමනට වැඩි පටලවාගත්ත කුරුවල ඉච්ච බහුසුත භාවයක් වෙනකොට අත්වාද උපාදාන කරන්න පටන් අර ගන්නවා. ඒක සාමාන්‍ය නායකයන් අතර බොහෝ ප්‍රසිද්ධ දෙයක්. එයා තමන්ගේ හැඩයට මට ඕනේ රුචර්ෂිකම් වලට ඒ තමන්ගේ ගෝල බාල්පිස් හදාගන්න හරියට අත්වාද උපාදාන කරනවා. ඉතින් ඒක නිසා හැම ක්‍රියාවකම එයා ඒ තමන්ගේ මනාපය හුවා දක්වන්න හදන ගතිය වචන වල තියෙනවා ක්‍රියාවේ තියෙනවා හිතේ වල තියෙනවා. ඉතින් ඒක නැති කෙනාට හොඳට තේරෙනවා මේ මනුස්සයා මොනවා කරන්නද පාට කන්නාඩියක් කරා බලනවා වගේ. බේන්නම ලෝකෙට බලේ තහවුරු කිරීම සඳහා උපක්‍රම හොයන එක තමයි. ගොඩක් කලකට අත්වාද උපාදාන වලට වැටෙනවා. ඉතින් මේවා අපි කොතනදී අල්ලගත්තද කොතනදී අපේ ජීවිතේට සම්බන්ධ වුණාද කියලා තමාම ආත්ම ගවේෂණය කරන්න අපිට බැරි. අපි මේ අල්ලගත්ත දේ හරි අනිත් පැත්ත වැරදි කියන මේ කණ්ණාඩිය හරහාමයි බලන්නේ. ඒ නිසා අපිට කවදාකවත් ඒ තමන්ට තමන්ගේ දේ පේන්නේ නැති නිසා මේක නැති කරන්න සාසුනාංශ තමයි අවශ්‍ය. සාසුනාංශය අපිට පේන්නේ අපිට හුවා දක්වන්න පුළුවන් වෙන කණ්ණාඩියක් වගේ. තමයි සාස්ෘණාංශ ඉදිරියට ගියාට පස්සේ තේනවා ඒ තමන්ගේම ප්‍රතිරූපය පිළිඹුව. ඒකට මොලේ ඇති කෙනෙකුට නම් තේරෙන්න පුළුවන් මම එක්ක මේ දැඩි කාමපාදානීට වැටලා දවසේ වැඩි කොටසක් කාම අරමුණු සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරන කෙනෙක් කියලා. එහෙම නැත්නම් මොකද්ද දිට්ඨියක් අල්ලගෙන ඒ දිට්ඨියට අනුකූලෝකය හරවන්න හදන. මරෙන්න නටනවා. මගේ දිට්ඨිය තමයි හරි. අනික අයට කොහොම හරි දෙන්න ඕන කියලා ඒ අන්‍යාගමික මේ අතපොතවල සඳහන් මේ දිට්ඨි ග්‍රහණේ වැඩිකම නිසා සමහර සූත්‍රයේ වීඩියෝල ලියලා තියෙනවා තමන් අදහන දෙයනාංශයේ දිහාවට නැතුව ඒ පරිබාහිර සියලු දෙනා ම්ලේච්ඡ විදිහට සලකන්නේ කියලා. මිලක්ක තමන් තම අදහන එක තමයි තමයි ශිෂ්ටාචාර මිනිසයා. අනික සියල්ලම ම්ලේච්ඡයෝ යම් කිසි කෙනෙක් ඒ ම්ලේච්ඡ ආත්ම භාවයෙන් මුදවන්න පුළුවන් නම් ඒක තමයි මේ ආත්මේ කරන්න පුළුවන් ලොකුම දේව කාර්ය. දෙයයන් කරන්න තියෙන උදව්ව. ඉසාරමනසට කරන්න පුළුවන් වදයක් තියලා හෝ දෙන්න පුළුවන් සැපයක් තියලා මේ Taman ඉන්න දෘෂ්ටියට හරවගත්තොත් ඒක තමයි යාර කරන්න ලොකුම දේ. ඒ සඳහා ඒකේන කරන මේ ප්‍රයත්නයේට ඒ ම්ලේච්ඡෙක් අන්‍යව අන්‍යාගමිකයෙක් තමන්ට විරුද්ධව හටන් කරුවොත් නොපැකිල මරලා දාන්නේ කියලා තියෙනවා. මොකද එයාට පූර්ණ ආත්මයක් නැහැ. එයා මේ ආත්ම භාගයක් තියෙන කෙනෙක්. ඔබට පූර්ණ ආත්මය ජීවම දෙයියන අදහන නිසා. ඒ නිසා එවැනි සටනකදී මේ ම්ලේච්ඡා දිනලා මේ දීවැද හිල්ල තියෙන එක නම් මරුණොත් දීවැද හිල්ල ඇති අනික් අයගේ යුතුයකම තමයි එයාගේ මිනිය හොදන්න නැතුව වල්ලන්නේ කියලා කියනවා. කෙලින්ම ස්වර්ගයට. අනිත් ඕනම කෙනෙක් මරුණොත් මා මිනිය හොදන්නේ මේ අදෘෂ්ටිය පැතිරීම සඳහා සටන් වැදිලා ඒ සටනින් මියෝගිය මේ මේ මිෂනාරි මිනිස්සයා පොතනතු මේ වලලන්න මොකද දෙයනස් කෙලිම බාරගන්නේ. ඉතින් මේ වගේ දේවල් ඔළුවට දාවට පස්සේ ඉතින් ඒ මිනිස්යාට පිටදේවල් පෙන්වන්නෙත් නැතුණා මේ ditthi upadane බොහෝ බලවත්. ඒක කොච්චර සරත කියනවනම් මේ උපාදානය ditthi upadanයට පත් වෙන්න ඉස්සෙල්ලා උපාදානය පුංචිතෙන් පටන් ගන්න තමයි දියුනේ. ඒක මේ සංඥා චිත්ත දීප්ති වශයෙන් තමයි අපි ළඟ අදහසක් ඇතුවම්බයි. අපිට හැසිරෙන හැසිරෙන ලෝකයේදී අපිට ඉස්සල්ලාම නිකන් සංඥාවක් එන හැඟීමක් එන මේක හොඳ වෙන්න ඇති. මේක නරක වෙන්න ඇති කියලා. ඉතින් මේ සංඥාව ආපු මට්ටමට ඒක පැන්සල් ලිපිකක් වගේ ලේසර් කැලක් දාලා මකන්න පුළුවන්. නමුත් මෙයා මේ සංඥාව නැතර නැතර අතුරු කළොත් අපි ඒ චිත්ත මට්ටමට වැටෙනවා. ඒක පිටින් ග්‍රහණය කරා වෙනවා. ඒ හිතින් ග්‍රහණය කරුවොත් අර පැන්සලෙන් ලියව වගේ මකන්න. ඉතින් එයාට මුගාකල් කාරණාව තේරුම් ගන්න අමාරු වෙනවා. නමුත් හොඳට විස්තර විභාග කියලා බැලුවොත් එයාව කවදා හරි මහන්සිලා හදන්න පුළුවන්. ඒකත් තව ඇටුවම් බහැලා දික්ටි මට්ටමටපත් උනොත් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා බුදුරජාණන් වහන්සේවත් යාව හදන්න උත්සාහ කරන්නේ හදන්න බෑ. මෙතන ගියාට පස්සේ පුතුන් ඉදිරියට ගියා. බුද්ධෝත්පාද කාලේ කාවත් ditthිපාදාන්න විකර හදන්න බෑ. ඒක නිසා මේ ditthිපාදාන්න යන්න ඉස්සලා යා මට්ටම් කීපයක් පහු කරනවා. සංඥා මට්ටම්, චිත්ත මට්ටම්, ditthි මට්ටම් කියලා. ඉතින් අපි මේ වැරදි නම් වැරදි කොයිතන ඉන්නවද? හරි නම් හරි කොයිතන ඉන්නවද කියලා අපි දන්නේ නැතිකම තමයි මෙතන තියෙන අවිද්‍යාව. ඒ නිසා මේ මොනම විදියක හෝ උපාදානක අපි ඉන්නවා කියලා බාරගන්න එක සාධාරණයි. ඒක තමයි අපිට තියෙන බුදු කෙනෙක් අපිට වැඩිය ලොකුයි. උන්වහන්සේ දිටි අයින් කරගත්ත දිටි යාලේ කපලා තියෙන්නේ. අපිට දිටි තියෙනවා. අපි මේ භාවනා කරන්නේ ඇත්තට භාවනා කරන්න ඉස්සෙල්ලා මේක එනවා අපිට මුලිච්ච වෙනවා. මේ දිට්ඨිය නැති කරගන්නයි එනිසා ඒ දිට්ඨි නැති කිරීමේ උපක්‍රමයක් නැත්නම් මේ උපක්‍රමයේදී මම ඉදිරියට යනවද නැද්ද කියන එක පිළිබඳව යෝගාවචරයට යම් දැනුමක් අවශ්‍යයි. හැබැයි ඒක හැමෝටම සමෝසේ නේ. මුදුවට සුත්‍රේ ඥානිය ඇති. උච්චතම කල්යාණ මිත්‍රන් ඇසුර මේක නට. දාල උපමානයක් තියාගන්න පුළුවන්. අපි උපාදාන කියන මාතෘකාව දිගේ හෙලකින් පල්ලකට ඇදගෙන වැටෙනවා වගේ අමාරුවටපත් වෙනවද? එහෙම නැත්නම් දවසින් දවස දා කර ගන්නා මේ උපක්‍රම නිසා උපක්‍රම කියන්නේ අපි මෙතන ප්‍රතිපදාව. ප්‍රතිපදාව නිසා උපදීපාදාන අඩු වෙනවද කියලා අල්ලගන්න එක තමයි මෙතන යාට ආත්ම ශක්තිය ඇති කරන දේ අධිෂ්ඨාන ශක්තිය ඇති කරන දේ චිත්ත ශක්තිය ඇති කරන දේ ඒසොට යා ගන්න මම හරි දිහාට වටලා තියෙන්නේ ඉතින් මිට මිට යනවා කියන. ඉතින් මේ සඳහා දීලා තියෙන ක්‍රමේ තමයි අපි යමක් අල්ලගෙන ඉන්නවා නම් ඒ අල්ලගෙන ඉන්න දේ ගලවන්න තියෙන හොඳම දේ තමයි ඊට වැඩිය ටිකක් කෙලෙස් අරුදියක් අල්ලන්න පුළුවන් ද කියලා බලන්න. එතකොට අර කෙලෙස් ඇතිදී අතාරින්න වෙනවා. මේක තමයි බුදුහාමුදුරන්ගේ තියෙන බුදුමාකාර දක්ෂකමක් වෙතන තියෙන්නේ. ඒක උපමාවට උත්තරජාන් වහන්සේක තැනකදී සඳහන් කරනවා. දීවලින් හදන කුටුවක් හෝ එහෙම නැත්නම් මේ ගුරු බහඬ එකිනෙකට වර්ධනකොට ඉස්සර මිනිස්සු අකදැන ගැහුවේ නෑ. විදල ලීයනයක් තමයි ගහන්නේ. ඒ කියන්නේ නිසා ඒ සම්දිස්ථාන වල හොඳට ලියට ලිය වහොඳට වන්දනමයි කියලා අපි කියනවා. පුරුද්දන්න පුළුවන්. ඉතින් මේ ටික කාලයක් ඕක පදිනකොට ඔය ලියනේ දුර දිරනවා. ඒකට වඩුව කරන්නේ ඒ දිරපු ලියනේ අයින් කරන්න ඊට වඩා හොඳ ශක්තිමත් ලියනේ තියලා ගහපුවාම දිරපු ලියනේ විශ්ිලා අර ශක්තිමත් ලියනේ තියලා ගිලේ මේක තමයි බුදු දානසෙකම. ඒක නිසා අපි මේ කාම උපාදාන එතන මේ ගොරෝසු මුළු ලෝකයම වෙලා තියෙන මේ කාම උපාදාන පිළිබඳව අපිට යම් දවසක මේ කෙලවර කරන්න පුළුවන් දෙයක් වෙයි. ඇයිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ මේ කාමයෙන් සන්තුෂ්ත වෙච්ච කවුරක්වත් නැහැ. ඒ නිසා මේ ඉච්ඡර පමා වෙන්න කලින්, වෛද්‍ය කරන්න කලින් මේ කාමයේ දැනගන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට කල්පනා වුණා නම් ඒක මේ බුදුහාමුදුර කරන දෙයක් නෙවෙයි. කොහොමද මතක තියාගන්නේ? ඒ මුලින්ම මේ කාමයාගේ ආදීනව වටහා ගන්න තියෙන මේ ගතිය සංසාරෙම ආපු ගතියක්. ඒක මේ අවුරුදු දීප එකක් වෙන්න බෑ. ඒසයි ඒ දේ දුන්නට පස්සේ ඒ දේ ඇති වුණාට පස්සේ ඒකට මෙන්න මේ වගේ උපක්‍රමයක් කරමු කියන නම් කල්යාණ මිත්‍රෙකුට පුළුවන්. සත්පුරුෂයෙකුට පුළුවන්. බුදුජානනාංශයේ සාසනය කරලා තියෙනවා. ඉතින් කාට හරි හිතිලා සාසනයක් කියන කාලේ මම තාවකාලිකව ඉස්තිරෝ මේ කාමෙන් පොඩක් අයින් වෙලා මම මේ මේක අත්හරින්න පුළුවන්ද කියලා බලන්න මේක මේ ප්‍රතිපදා ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේට එහෙම කාම ලෝකයේ පිළිබඳව මන්දෝත්සාහය වෙච්ච එපා වෙච්ච කෙනාට පෙන්වන්න මෙන්න මෙහෙනම් මේක අල්ලපන් කියලා බුදුජානනාංශයට මේකට ඉදිරිපත් කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි අරණ්‍යගත වීම, දුක්ඛගත, මූලගත වීම, සාශූන්‍යාකාරගත වීම කියලා කියන්නේ. ඉතින් යා දන්නේ නැත්නම් මේ කාම ලෝකයෙන් අනර්ක තමයි. මොකද මේකට විකල්පයක් නැහැ. එහෙම න්යාට අර මුලින් ඇතිවෙච්ච අදහස එතරම් ලොක් වෙලා යනවා. එතරම් වඳ වෙලා යනවා. නමුත් ඒකට විකල්පයක් ඉදිරිපත් කරන්න කෙනෙක් ඉන්නවා නම් ලෝකේ අප කියනක සාහසනයක් තියෙන කාලේ. ඉතින් පුත්‍රයන්ාන්සේ කියනවා මේ ආරණ්‍යගත වෙන්නේ රුක්ක මූලගත වෙන්නේ ශූන්‍යාකාරගත වෙන්නේ. ඉතින් ඒක උඩට ගෙවල් දොරවල් අතහරින්න අම්දරුවන් රත්තරන් මිනිමුදු ආශිර්වාදතු මේ වස්තු භෝග අතහරින්න නම් යා අල්ලන්න වෙනවා මේ ආරණ්‍ය ජීවිතය මේ රුක්ඛ මූල ජීවිතය මේ ශූන්‍යාකාර ජීවිතය ඉතින් මේ ඇල්ලීමේදී මේ උපාදානය පිළිබඳ වැඩ කරන කෙනාට තේරෙනවා මේක අපි අහලා තිබුණත් මේක අපි ක්‍රියාත්මක කරලා තිබ්බත් අපේ හිත මේ ආරණ්‍ය ජීවිතද මනවරින් නැතිකම නිසා දුක්ඛමූල ජීවිත රස නොකරන නිසා ශූන්‍යකාර ජීවිත රස නොකරන නිසා ආය කවලෙලි වල වැටෙනවා ආය වැටෙන්නේ තියෙන්නේ කාම ලෝකෙට එතකොට ඇයි මේ කාම ලෝකේ ඉඳලා ඒකේ ආදීනව සලකන අදහසයි ඒකට විකල්පයක් වශයෙන් මේ ලෝකේ පණවලා තියෙන මේ ශාසනය පැවිද්ද අනාගාරික අනාගාරික තත්වය නැත්නම් සම්මේ යෝගාවචරය අරණ්‍යගත වීම රුක්ක මූලගත වීම ශූන්‍යාකාරගත වීමට අපි පෙළඹෙන්නේ නැත්තේ ඔන්න කාමපාදානය නිසා. මේක තියෙනවා තිබුණාට ගිහිල්ලා ඒක මනබඳින් නැත්තේ කාමපාදානය නිසා. ඒකට යාට දැනගන්න පුළුවන් මම කාමපාදානයේ තියෙන බවක් දැන් සාචික කරගන්නවා. ඒක තියෙන්නේ අපිව මනාප කරන අපි ඒකට කියනවා ගෘහාශ්‍රිත වාසය කියලා. කාම ලෝකේ කාම ලෝකෙට සාපේක්ෂව අපිට තියෙනවා මේ වගේ දෙයක් සාසනයක් තියෙනවා පැවිද්දක් තියෙනවා අනගාරික තත්ත්වයක් තියෙනවා ලෝක මූල තත්ත්වයක් තියෙනවා ඒක හිතපටින් නැති වෙන්නේ ඒකට දාලා බලන්න ඕනේ දාලා බැලුවට පස්සේ කිසිම කෙනෙකුට එම ලේචි හිතපටින් අර ධෛර්යයෙන් ගීගේ කඩාගෙන ගිහිල්ලා මේකට ගියාට පස්සේ ඉන්නෝනේ බව තේරෙනවා ඉතාම දුෂ්කර ඒක පිළිබඳව කිසිම කෙනෙකුට කියන්න බෑ ඒක මේ පහසුවක් කියලා ඒ නිසා බුදුසජාණන්සේ සඳහන් කළා තියෙනවා දැන් මේ අකීකේ ආවට පස්සේ ගීගේ අතහැරලා ඇවිල්ලා මේ අරණ්‍යයට ආවට පස්සේ එයාට මේක දුකක් තමයි. ඒක කවදාවත් නෑ කියන්න බෑ. නමුත් අච්චරම දුකක් නොවන නිසා එතන මේකට බැඳීම මේක අල්ලපදා ගැනීම ගීගේ අල්ලදාගත්ත තරම්ම කෙලෙස් නෝපදවන නිසා බුදුහාමුදුර අපිට කියනවා මේක සැපක් විදියට බලන්න කියලා. යෝගාවචර කියන මේක සැපක් විදියට බලන්න මේක සැප නිසා නෙවෙයි. මේකේ උපාදාන ගතිය අඩුයි. ඉතින් එයා උත්සාහ කරනයි බුදුබණක් දාලා ඔළුවට සද්ධාව ඇති කරගෙන. අර කිය අනිවාර්යයෙන්ම තිරිසුන්හා සතුන්හා සමාන චාරයක් නැති ජීවිතයක් තියෙන්නේ. මෙතන ඊට වැඩිය වෙනස් විතර දුකයි තමයි. නමුත් මේක තමයි පාර. මම ඊට වැඩිය අද මේකේ මනබදිනවා. මේකට මනාවයි. අදට වැඩිය හෙට වෙනවා නම් යාට හිතා ගන්න පුළුවන් මේ අලුතෙන් අල්ලපු අත්ත. අත්හැරපු අත්තට වඩා ලං වෙන්න වෙන්න ප්‍රිය වෙන්න වෙන්න අපි යම් ප්‍රමාණයකට මේ කාම උපාදානය අයින් කරලා කාම ලභය කාම ලෝකේ නැත්නම් කාම සංඥාව අයින් කළා මේකට ආවා ඊට පස්සේ ඒක දැඩි කිරීම සඳහා එතෙන්දි කියනවා ඒ අරණ්‍ය වාසී ජීවිතේ ඉන්න ගමන් තමන්ගේ කයට විතරක් හිත දාන්න එහෙ නැත්නම් මේ අරණ්‍යයේ තියෙන කරදර ඔක්කොම ඔලුවට එනවා කියන්නේ මුළු අරණ්‍යෙම තියෙන කංකටොළු ඔලුවට එනවා යම් වෙලාවක හිත දාලා බලන්න කියනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ඒතර ඉඳගෙන ඉන්නවා කියන එකේ දුක් ප්‍රමාණයක් තියෙනවා ඇත්ත. නමුත් ඒ ඉන්න තාකල් අරණ්‍ය හා සම්බන්ධ දුක් නැහැ. ගංගවල පිළිබඳ දුක් නැහැ. ඥාන මිනිහලා පිළිබඳ දුක් නැහැ. හරක බාන පිළිබඳ දුක් නැහැ. සතරම් මිනිමුතු පිළිබඳ දුක් නැහැ. කියලා දැන් මේ මට කයේ හිත බැඳීම වෙනදට වඩා උපාදාන කරන්න පුළුවන්. ඒ නිසා මේ කයේ හිත බැඳීම උපාදානයේ මතින් තමයි ග්‍රාම සංඥාව හෝ අරඤ්‍ය සංඥාව දුරු කරන්න. ඒ නිසා උපාදානෙ නැති කරන උපාදානෙම තියෙනවා. උපාදානෙමයි. කට්ටක් අය කරන කට්ටක් නියෝන කරන්නේ. ඉතින් මුලින් ලාගේ තේරම උපාදාන නැති කරන මොනම දෙයක් අත්හල්ලන්නේ නැහැ කිව්වොත් යන්නේමක් නැහැ. ඒ සමේ උපාදාන පිළිබඳ හැඟීමේදී උපාදාන කියලා කියන්නේ සාකල්යෙම නරක දෙයක් නෙමෙයි. මොකද උපාදානෙ නැති කරන උපාදානෙ පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරනකොට තිබුණු උපාදානෙ ගොරෝසුයි. තිබුණු උපාදානෙ ඉතන මෙතන මේ ආත්ම අනිකාත්ම අනුන්ට තමන්ට අතීත අනාගත වශයෙන් දුක් වෙනවා. ඒකට මේ දැන් අල්ලන දේ උපාදානයක්මයි. ඒ උපාදානය නිසා ඒකේ හිත අල්ලවදාගත්ත තරමට, බහගත්ත තරමට ඉතිං අයින් වෙනවා. ඒක නිසා මේ ප්‍රතිපදාවට කියන්නේ ඉදන් නිසයි දම් පජා. මේක නිසා මේක අතහැරෙනවා. ගිහි ගෙදර ඉඳලා අර විදිහට කල්පනා වෙනවනම් කෙනෙකුට මන්ට ඕන සැප සම්පත් තියෙන නෝන විදිහ කෙලවරක් නැහැ කියලා ඒක නරක දෙයක් නෙමෙයි. ඒක බොහොම හොඳ දෙයක්. නමුත් ඊට වැඩිය මේ අරණ්‍යගත වීම සහ කයෙහි හිටපැති වඩා හොඳ දෙයක්. එතකොට මේ හොඳ දේ අතාරින්න නම් ඔබට වඩා හොඳ දේ දෝතිම බාර ගන්න ඒ බාර ගන්න එක සැප නිසා නෙවෙයි. නමුත් මේක සැපක් විදිහට කල්පනා කරන්න කියන යාට සාසනෙ තියෙනවා. යාට යොත්මච කාර්යය තියෙනවා. යාට දෘෂ්ටිය තියෙනවා. සම්මා දිට්ඨිය. ඊට පස්සේ ආමේ කයේ හිත තියාගෙන ඉන්නකොට ඒ යම් වෙලාවක අපි හිතමු කය ටිකට හිත පාත් ගන්න පුළුවන්. මං කල යුත්තේ මෙච්චරයි කියලා මං දානවා. ඉඳගෙන ඉන්නකොට මේ කයේ ඉඳගෙන ඉන්න කයේ හිත තියෙනවා. සක්මන් කරනකොට සක්මන් කරන කයේ හිත තියෙනවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න කයේ හිත තියෙනවා. ඉඳගෙන ඉන්නකොට නැත්තම් අතරමැද ඉරියව් අතරමැද සංදිස්ථාන වල කයේ හිත තියනකොට අර පේනවා දැන් ඒක ඉන්නා තාකල් ඒකට ඔය පරණ දේවල්, කෙවල් දොරවල් වල දේවල් මොකක්වත් දෙන්නේ මේකේ ඉන්නවා. එහෙම ඉන්නකොට මේක හුරු උනායි කියලා හිතමු. ලේසි වැඩක් නෙවෙයි මම කියන්නේ. වෙදී කතාව කෙටි කරන්න මෙහෙම කරන්න eBay. ඒ අල්ලගත්තට පස්සේ අපි හිතමු යාට මේ ඉඳගෙන ගන්න භාවනාව ගත්තොත් ඉඳගෙන කරන භාවනාවේදී අර ගෙවල් දොරලතරින් අරණි සංඥාවතරින් කය වහංගුවට ආවට ඒක අපි අඩේට ගත්තට භාවනාවේදී විශේෂ පිහිටව ගන්න තියෙන මුළු කයටම නෙවෙයි ආනපාන හරි බිම්බි මැකන උඩුකය විතරයි ඒසමම කය පිට ගත්තට පස්සේ ඒක උඩුකයට විතරක් උපාදානය කොටු කරලා යටිකයට තමතක් කරන්න බලවන. එතකොට බුදුන්ස් කියනවා මේ මනුස්සයාට ග්‍රාම සංඥාවනේ අරඤ්‍ය සංඥාවනේ යටිකයේ සංඥාවක් නැහැ. දැන් උඩුකය අර ග්‍රාම සංඥාවටත් වඩා අරඤ්‍ය සංඥාවටත් වඩා කාය සංඥාවටත් වඩා සුවිශේෂී කරලා උඩුකයෙටම හිත තියාගන්න. එයා දන්නවා ඇයි උඩුකයෙ හිත තියාගන්නේ කියලා. මොකද ඒකට උපාදානිය අඩුයි. ආ එහෙම තියාගෙන ඉන්නකොට එයාට පේනවා අත්දත්තු උදාහරණයක් වශයෙන් මේ හුස්ම උලම් පොද මගේ මේ උඩුකයෙ මට හොඳටම වැටෙන්නේ නාසිකාග්‍රේ. මට වැටෙන්නේ උඩුතොලේ. ඒකට යා මුළු කයම අමතක කරලා උඩුතලේ විතරක් හිත තිබ්බයි කියලා හිතන්න. උඩුතල දඩසික අල්ලගත්තා. අල්ලනවා කියලා කියන්නේ එසේ මෙසේ ඇලිලක් නෙවෙයි. ඒක මුඛාදෝ මුඛාද බදාගත්තා කි මුල මැද අග ආස්වාද ප්‍රසාර දෙක දෙක අතර මැද ආදි වශයෙන්. ආ මේකම හිත තිබ්බොත් යාට කාම සංඥාවක් නැහැ, අරඤ්‍ය සංඥාවක් නැහැ, කාය සංඥාවක් නැහැ. ආස්වාද ප්‍රසාර හැපෙන තැන විතරයි සංඥා කරන්නේ. ඒක දැඩිසේ අල්ලන්න. ඒ දැඩිසේ ඇල්ීම සඳහා නිතර නිතර මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරලා ඒකේ ස්වභාවික ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ පුළුවන් තරම් හදාරන්න කියන්නේ මොකටද? ඒක නිවන නිසා වෙන නිසා නෙවෙයි. ඒකට ඔක්කොම ගොරෝසු වයින් කරගෙන යන්න අඩේට කියන නිසා. ඒ උඟ දිනුට හිතා ගන්න බෑ. මොකද මේ හුලම් පිටිපස්සේ දුවන්නේ. අයි මේ මේ හුස්ම ටික අල්ලගෙන නටන්න දැන් ඕකේ හුලම් අල්ලලා කාටද හරි ඉතින් කාටවත් හිතන්න බෑ මේ කාම භෝගිකට හිතන්න බෑ මේ බුදු දානස ළඟට ගියාම උන්වහන්සේ වෙන්නේ මෙහෙම දෙයක් අල්ලන්න දෙනවා කියලා. යකෝ ඒත් අල්ලලා තියෙන්නේ මොකද්ද? මම ඇල්ලුවේ කාමෙන් බලන්නේ උස්මනේ මොකද්ද මේක වෙන්නේ කියලා ඊමණසු තර්ක කරනවා. යාර තියෙනවා තර්කය. නමුත් මේ සුත්තමේ ඥානෙ දන්නේ කරනවා. ශිල්පෙ දන්නේ කරනවා. ප්‍රතිපදාව දන්නේ කරනවා. රණ්ඩු කරන්න යන්නේ එයා දන්නවා අර අල්ලලා තියෙන විශාල අවුලක්. ඒ වෙනුවට ගමන් ඒවා එක එකක් එක එකක් අතහැරලා මේක නිසා මේක අතහැරලා මේක නිසා මේක අතහැරලා මේක නිසා මේක අතහැරලා දැන් මම ඇවිල්ලා තියෙන හුස්මට කියලා එයා දන්න නිසා එයා දන්න මේක වාද කරන ප්‍රශ්නයක් නෙවෙයි මට ඊ ඇල්ලුවට අද වැඩි වෙන්නත් ඉඩ තියෙනවා නමුත් මම මේක කරනවා නම් හුස්ම හිතපත් තබා ගැනීම මගේ ආධ්‍යාත්මික දියුණුව බව කලකනවා නම් මේක සතිය වර්ධනය බව දන්නවා නම් මේක මත මිදගෙන සතිය වෙනකොට ඕනකට සමාධියකට උනත් යන්න පුළුවන් බව දන්නවනම් මෙන්න මේකට ඥානය කියලා කියනවා. මේ ඥානය කියන්නේ අර ගුරුසු පාදාන නැති කරන්නේ සියුම් පාදාන දෙඩි සියල්ලලා. කොච්චරද කියනවනම් මේ ආස්වාසේ පටන් ගන්නත් ඉස්සලා හිතියෝ දාගෙන සම්පූර්ණ පිළිලා ඉවර වෙනකම්ම බලලා ඊගාට අම්මට ප්‍රසවාසයට අම්මට තාත්තට වැඩි ආදරය කරනවා. කිව්වට තරහ වෙන්න බුදුන්ට වැඩි ආදරය කරන්න මුළු ත්‍රිපිටකයට වැඩි ආදරය කරන්න වෙනවා. මුළු සංඝයාට වැඩි ආදරය කරන්න වෙනවා. මේ පටන් ගන්න හුස්ම, මේ පටන් ගන්න ආස්වාස, මේ පටන් ගන්න ප්‍රසවාස. මොකද මෙතනයි බුදුහාමුදුරු ඉන්නේ. එම් නැතු බහමෙුණායි කලුවල්ලි නෙවෙයි. මැටිඔල නෙවෙයි. ගැටොල්වල නෙවෙයි. මේ තමයි බුදුහාමුදුරු. ඒ නිසා යා අනේ මේ මේ මේ මම මේ භාවනා කරන අපේ කට්ටිය වන්දනාව කරන්න හදනවා. මහමෙුණාවට ඉතින් ඒකට මම මහමෙවුනා කියලා බුදුහාමුදුර වදින එකද හොඳ. ඒ වගේම මේ හට ගන්න හුස්ම බලන එකද කියලා බැලුවොත් මහමෙවුනා යන මුළු නඩේම මූණට කියලා ගහයි නැද්ද කිමිතරක්. උච්චර පික්කමක් කරනවා අර මොඩේ පැත්ත කරලා අතක් පිටත් තියාන කැලේට වෙලා ඉන්නවා. අපි නම් බන්දනා කරලා ලොකු පිනක් කරගෙන ආවයි කියලා. ඔන්න බෞද්ධ අපිට හම්බෙලා තියෙන දෑවැද්ද සම්ප්‍රදායයි. නම් මොකීට බුදුහාමුදුර කරු කරන්නේ. මුඛයට බුදුහාම කරගල මේ මිනිස්සයා හුස්මට උපාදාන කරනවා. හුස්ම මුලට උපාදාන කළා, මැදට උපාදාන කළා, අගට උපාදාන කළා. මුතිය මිනිසා දන්නවා ඇයි ඒක උපාදාන කරේ කියලා. ඒ නිසා මිනිසා චීන කන්නඩියක් දාලා වගේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දාලා වගේ හුත්තට බලනවා. මේ සද්ධා වීර්ය සතිය යොදලා හුස්ම දිහා බලනකොට තේරෙන්න පටන් අර ගන්නවා. මේක විශාල කතාවක් තියෙනවා. ටිකට බලනකොට සමීපව බලනකොට සතියින් මේක කොච්චර සාර්ථක වෙනවද කියනවා නම් එතනින් යහට අතවාසියක් යාර ලැබෙනවා මේ දැන් අල්ලගත්තු උපාදාන කරපු දේ කෙලෙන්න පටන් ගන්නවා. දැන් මෙතෙක් කියලා ගෙව්වේ ප්‍රයත්නය. මෙතෙක් කියලා ගෙව්වේ එකක් එකක් අල්ලවල දැන් හුස්ම හරියට කරා නම් හුස්මත් ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවෙන්න පටන් අරගන්නකොට මේක හික්පදින්නේ නැත්තේ ඇයි? ඇයි ඒක ස්වභාවයෙන් අපිට මතක් වෙන්නේ නැත්තේ? එක්ක කාම උපාදාන. එක්ක ditth උපාදාන. එක්ක අත්වාද උපාදාන. එක්ක සීලබත උපාදාන නිසා ඒක තුනී වේගට එනකොට දැන් මේක හරි කියලා හිතෙන්නේ අපිට. වැරදිලාද දන්නේ සැක පහල කරනවා. අනිශ්චිතතාවය පහල කරනවා. බය පහල වෙනවා. මේ මතුවෙන මොන දේ වුණත් ඒ බය හෝ අනිශ්චිතතාවය හෝ සැක තියාගෙන මෙයා දැඩිසේ අර ගෙලෙමින් පවතින හුස්ම උපාදාන කරන ගන්නවනම් අසූර පුතෙක් බාරපත් වෙනවා. බුද්ධ පුත්‍රෙක් බාරපත් වෙනවා. ශාක්‍ය සිංහෙක් බාරපත් වෙනවා. බුදුනාංශික පිටුම ගෞරවයක් කරන හැබැයි ඌත් උපාදානය. ඒත් උපාදානය මේ ගෙවෙන්නාමින් යනා වූ හුස්ම දැඩි කරලා ලං කරලා සත්‍යමත් අප්‍රමාදීව බලන්න. බලන්නේ මේක තැම්පත් වෙන තැම්පත් වෙන්නේ. අර උපාදාන කරන දේ ප්‍රතිපදාවට පිටිත වෙන්න ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවෙන දේ ගෙවෙන්න දෙන්නේ නැත්තේ එනක මේ සියුම් උපාදානයක් අල්ලන වෙනුවට ගුරුසු උපාදානයට අපි අදීන්නේ අපි සංසාර ගති එහෙ නැත්නම් ගුරුල ගති අපේ තියෙන අවිද්‍යාව අපේ තියෙන තෘෂ්ණාව ඒක දැක ගන්න පුළුවන් නම් එතම උපාදාන මාත්‍රකාව හරහා මේ සියුම් උපාදානට යනකොට අපේ හිත මෙච්චර තර්ක කරන්නේ. අපේ හිත මෙච්චරම ගොඩ පෙරක දොරුකම් දෙන්නේ. එතකොට අහන්න ඕනේ කොටිත ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ගොඩ පෙරක දොරුකම් දෙන්නේ එක සයන් කතන්ද මමම කරගන්න එකක්ද පරම් කතන්ද වෙන කවුරු ඇවිල්ලා මට ඔළුවට මේක දානවද නැත්නම් අපි දෙන්න එකතු වෙලාද එහෙනම් තමයි මේක කිසිම තේරුමක් නැතුව අධිච්ඡ සමුප්පන්නම අහේතු අපත්‍යින් හට ගන්නවා දෙයක් තියෙනවා. සාර්ථක සෝන්දේ කියන මේක උඹ හිතලා කරන දේකුත් නෙවෙයි. ඒක භාවනා හරියට කරගෙන යනකොට নানা ආකාර දෙක පහක් උඹ මේ හිතාන ගියේ ඇයිද? හිත සැක පහක් වෙනවා. ඒක කවුරුත් ළඟ ඉඳලා උඹේ ඔළුවට මේ ඊට වඩා හොඳට භාවනා කරපු කෙනෙක් ඔළුවට මේක දැම්මයි කියලා හිතන්නත් ඒවා. සර්වබලධාරී දෙවියන් අංශ කිරුව කියන්නත් ඒවා. භූණියමක් කියලා හිතන්නත් ඒවා. අනුකරපු දේකුත් නෙවෙයි. දෙගොල්ලන් කරව දෙකොත් නෙමෙයි අහේතුකවත් නෙවෙයි මම මෙතෙක් කල් පුරුදු කරගෙන ආපු රුචි අරුචිකන් නිසායෝය දැන් සාමාන්‍ය සිංහල වචන කියන අපේ සංස්කෘතිය කියලා අල්ලලා තියෙන දේ ඔන්න කහට මතුවෙන තැන අපි යම් සංස්කෘතියක බැඳලා ඉන්නේ සංස්කෘතිය විශිෂ්ටාචාරය කියලා කියන්නේ ඔක්කොම දැකලා හරස් වෙන්න පටන් ගන්නවා මේ විමුක්ති විමුක්ති මාර්ගයේ අපිට මේ විමුක්ති මාර්ගයේ නාමයේ නැත්නම් මේ උපාදානී කැපීමේ මාර්ගය අපේ සංස්කෘතිය අතාරින්න බෑ. අපි උරුලේ ගතිය අතාරින්න බෑ. අපේ අපේ පන්ති අපිට අතාරින්න බෑ. අපේ ඉන්න සමාජ මට්ටම අපිට අතාරින්න බෑ. අපි උපයාගත්ත මේ දේවල් අපිට අතාරින්න බෑ. ඉතින් අපි හිතනවා මේ උපාදානී නැති කරනට වැඩිය මේ අල්ලගත්ත හැමතිය කරේ තියාගෙන හොඳයි කියලා. අන්න එතනදී තමයි අපි අහන්න ඕනේ. නැත්නම් Taman tamanගේ ප්‍රශ්න කරගන්න ඕනේ. දැන් මේ උපාදාන කරන දේ මම විශ්ින් හිතලා බල්ල කරන දෙයක්ද එහෙම නෑ මොකද මේක ඇබ්බැහියෙන් කරන දෙයක්. ඒක නිසා ඒකට සාප කරගන්න එපා. සාප කෙරුවොත් කකුල කඩාගත්තා. මේක මම කරපු දෙයක් නෙවෙයි. මේ ඇති වෙන සැකය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. අට මේ කරගෙන යන බයක් එන එන්න ඕනේ. එනදී මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. එහෙනම් මට අනිත්‍යතාවයක් එනවා. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා. ඒ දේවල් දුරුවන් කිරීම සඳහා අපිට උපාදානයම හරහා මේ සමීකරණයක් හදාගන්න පුළුවන්. මේ ඇතුවිච්ච සතිය මම කියාගත්තොත් තමයි ප්‍රකාශන හරි අහන්න වෙන්නේ. කවුරු හරි ඇවිල්ලා මේක විසඳලා දෙන්න කියලා. මට ඇති වෙන බය මම කියාගත්තොත් තමයි අපි ඒකට කාට හරි අහන්න වෙන්නේ. මට ඇති වෙන අනිශ්චිතතාවය නැවත නැවතත් භාවනා කරලා බලන්න. ඒක ඒක විසීම සකතුරුවක් කරන ක්‍රමයක් නක්. ඒක ඒක විසීම බය දුරුවක් කරන ක්‍රමයක් නක්. ඒක ඒක විශ්ීම අනිශ්චිතතාවය දුරුවන් කරන ක්‍රමයක් නෙවෙයි. ප්‍රතිපදාව තමයි සරණයි, පිහිටයි, දෙයියන්, බුදු ධර්මයේ සංගය බවට පත් වෙනවා. ඒ තරම් ඉවසීමක් නැති නිසායි අපි මේ අතරමඟදී මේ පුංචි පුංචි දේවල් වලට ගොඩාක් මේ අතුකේ ලංකී කියාට පාලිකී කියා ඔයන්ට කරලන්ට දඟලන්නේ නමුත් ඒක බුද්ධිලික දෝෂයක් නෙවෙයි ඒකයි මේකේ ප්‍රධාන අදහස ඒක කාගවත් දෝෂයක් නෙවෙයි ඒක මේ සංසාර දෝෂයක් මේ සංසාරේ හටගත්ත මලබලක්. ඔක මගේ කියලා දුක් විඳින්නපා. මේ තමයි උපාදානේ වැඩ කරන හැටි කියලා මේ අධිකවට කටයුතු කරන්න පටන් අරගත්තොත් පේනවා. ඒ උපාදාන කරපු දෙයට අපි අනුන්ට දොස් කියලා කියනවා. තමන්ට දොස් කියලා කියනවා. ඒ තයන් කතම් පරම් කතම් කියන එක දන්නේ නැතිකම නිසා. අපි භාවනා නොකරන කෙනා දොස් කියනවා. "ඕ මේ කාමී උපාදානේ කරගෙන තියෙන උන්ට ඔයද අපිට වගේ භාවනා කරන්න පුළුවන් වෙන්නේ. උන්ට බෑ අපිට වගේ දින් ගන්න කියලා." ඉතින් අන්න තාශ්‍ය දේවල් දාගෙන එයා විහිං කරන එකක් කියලා තමයි කියන්නේ. නැත්නම් මම මම විශ්ින් කරගත්ත දෙයක් නිසා තමයි මට දිගට මේ වැඩේ කරගන්න බැරි වුණේ කියන අර්ථකතන මම කවුරුත් උල් කරලා හදලා දෙන දේවල් නෙවෙයි මේ තමයි අපි අරගෙන ආපු සංසාර කුරුදු අපේ සංසාර ගති ලකුණු අපේ පෞෂත්ව ලක්ෂණ අපේ ඇබ්බැහි ආන්නේ ඇබ්බැහි බල බල අපි මෙහෙම කියමු ඒ ඇබ්බැහි බල බල මේ පුරුෂයා නැත්නම් මේ ස්ත්‍රියා දිගටම භාවනා කරනවා නම් බුද්ධ ආදී උත්තරයන් වාසලා කොච්චර ගරු කරනද පුතේ. හරි වේසයි, හරි සැකයි, හරි බයයි, හරි අනතුරුදායකයි. විසඳගන්න කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන් නැති වෙන්න. නමුත් මේ කදාව කාලසටහන කඩන්නේ. දිගට වැඩ කරනවා නම් ඒ කරන ක්‍රියාව මිනිස්යන්ට පේන ගතිය අඩුයි. හැබැයි දෙයියන්ට පේනවා කියලා කියනවා. බ්‍රහ්මයන්ට පේනවා කියලා කියනවා. මෙහෙ උත්මෙක් යන පාරේ කවුරුත් නැහැ. වල් වැටිච්ච පාරක යන. අනිසේන මනිපත් යන්නේ කාමයට. මේ මාසේ ඒක අත්හැරලා දැන් කටයුතු කරන හොස්මත් ගෙවෙනවා. මේ අල්ලපු පාදාන කරපකත් ගෙවෙනවා. ඒකට නානා විද සැකේ. නානා විද බය. නානා විද අනිශ්චිතතාවයනවා. එයා ඒව පිළිබඳව නොතකයි නෙවෙයි නමුත් නිතිපතා භාවනා කරනවා. නැවත නැවතත් භාවනා කරන විට ඉන්දීන් ඊට වැඩිය සියුම් සැක මාර්ගේ that is assumed by a marking අනිශ්චිතතා මාර්ගික ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ඒ සැක බය අනිශ්චිතතා නැති වෙන තැන තමයි බුද්ධ ධර්මයේ රත්නයේ කෙරෙහි නිසක ශ්‍රද්ධාව අවිකප්ත සාදේ කියලා කියන්නේ සෝවාන් මාර්ගයකට ලැබෙනකොට ලැබෙනදී සැක දුරු වීම සිදු වෙනවා ඒ සිදු වෙන හැම වෙලාවෙම ආදන්න මන් දැන් අවල් දෙය අල්ලගෙන ඉන්නේ ඒක දන්නවා ඉස්සෙල්ලා තරම් ගොරෝසු දෙයක් නෙවෙයි අල්ලන්නේ දැන් මං අල්ලනද ඊයේ අල්ලගෙන ඉතුරු හොඳයි නා. මං අද එල්ලගෙන ඉඳ ඊට වැඩිය හොඳ එකක්. මොකේද හොඳ සම්මා දිට්ඨියට හොඳ එකක්. යෝනිසමස්කාරයට හොඳ එකක්. කෙලස් කපන්ට හොඳ එකක්. ප්‍රතිපදා විදිහට හොඳ එකක් කියලා එන්න එන්න එන්න එන්න අන්තලක් කුල් කරනවා වගේ පීයක් ගන්නවා වගේ චියුම් චියුම් චියුම් චියුම් තත්ත්වයටපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ සමහර විචක ඒ භාවනා කරන කෙනාට බුද්ධ ඥානය නම් දෙන්න බෑ. පොඩි ධෛර්යයක් පොඩි දිරිගැන්වීමක් උනන්දුවක් කිරීමට මේ පරසූපමාවයි එහෙම නැත්නම් අත්පරෝ වේපමාව ගෙනත් දෙනවා ඒක නා සාමාන්‍ය ඔය මේ වඩුව ගාව තියෙන උපකරණයක් විශේෂයෙන් බුරුමේ වඩුව ගාව ගොඩක් මේක තියෙනවා ඒ අත්තු අත්පරෝව ගන්නවා මිටියටත් ගන්නවා නියනටත් ගන්නවා පිහියටත් ගන්නවා හැම එකටම තියන්නේ අත්පරෝ ඒක ගානවා මේ මිනිසු ගෑම නම් උඩට ගාලා මෙහෙම කැපුවොත් මයිල් කපන්න පුළුවන්. රේසර් එක වගේ හිටින්න කාගන්න. ඒ ගාගත්තට පස්සේ ඒක මිටියටත් පාව ඒක අනිත් පැත්ත මිටියට පාවිච්චි කරනවා. මේක උනාරි අහින්න වුණොත් පාවිච්චි කරනවා. අධිචක්‍ර මීනින් ගන්න වැඩේ කරන තේසයි අත්තරෙන් පේන භාෂණය කොච්චර මේක වැඩ ගන්නවා. ඉතින් බුදුදහම කියන එහෙම වැඩ ඒකට පරසු කියලා තමයි පාළිය සඳහන් කරන්නේ. ඒ පරසුව අත්තරෝ පාවිච්චි කරනකොට ඒක මිට මැදිලා තියෙන ප්‍රදේශයේ මිට සිහුම් වෙච්ච ප්‍රමාණයෙන් කියන්න පුළුවන් ඒක කොච්චර පාවිච්චි කරනවද කියලා. ඒ වගේ මේකේ තලයේ ගෑවිලා තියෙන විදියේ කොච්චරක් දැන් දැන් පාවිච්චි කරනවා නැත්නම් මලකට කාලද කියලා කියතයි. ඉතින් මේ මාෂා පොඩ්ඩක්වත් ඒක මලකට ගන්න දෙන්නේ නැහැ. නිතරම තෙල් ගලිය අල්ලනවා. දිය ගලිය අල්ලනවා. ගන්න. ඊට පස්සේ අර මීටින් වල ගහන ගහන වෙලාවේ ඒක මේක පොලිෂ් වෙනවා. එහෙම නැත්නම් උපවැටෙනවා. නමුත් එක සැරයක් මේම ගහනකොට ඒ ඔප වැටීමට කොච්චරක සහයෝගයක් මේ එක සැරේ ගැහිමින් වෙනවද? නැත්නම් මේ තලය ගෙවීමට එක සැරයක් තෙල් ගල යන කොච්චර ගෙවෙනවද කියලා වඩුව දන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ගහන්න ගහන්න ගහන්න එක ගෙවෙනවා. නමුත් එක සැරයකට කොච්චර ගෙවෙනවද දන්නේ නැහැ. නමුත් පොරෝදිහා බලනකොට කීතයි එන්නේ ඉන්නේ සිව් වෙනවා. එන්නේ එන්නේ ගෙවෙනවා. එන්නේ එන්නේ දිසිලි දිලිසිනවා. එන්නේ සිව් වෙනවා. තීක්ෂණ වෙනවා. අනිවාර්යයෙන් මේ උපාදාන එක දිගේ වැඩ යනකොට අර පොරොපු කෙටි පොරොම තමයි. නමුත් එන්නේ පිට දුට උපමට්ටම් කලිය හොඳට දිලිසෙන මට්ටමක තියෙන මලකට ගන්න දෙන්නේ. ඒක ගගා ගහනකොට අතින් අල්ලගෙන මේ මැදෙනකොට පුංචි පුංචි ගෙවා දෙමින් සිදුවේ. ඒ ගෙවා දැනීම එකක් එකක් පාසයි වඩුව දන්නේ. මම බුදුන් චහන කවදා හරි මේව ගාලා ගාලා මීටින් බඩක් ගන්න බැරි සත්‍ය මේ තලේ ගඩා ගන්න බැත්තට ගෙවුනට පස්සේ ඕක අල්ලලා කැලේට විසි කරන්න විශේෂයෙන් අහනවාද කියලා අහනවත් අවුරුද්ද ගුරුනාසලාට කියලා අහන්න ඕනේ යා දන්න දැන් මේක ගෙවිලා ඒක විසිකොල්ල දාන්න අන්නේ වගේ මේ කෙලෙස් අඩු වුණාට පස්සේ යම් ප්‍රමාණයකට අඩු වුණාට පස්සේ යාකට කෙලෙස් තියෙනකොට තමයි මේ බන්ධනේ තියෙන්නේ කෙලෙස් අඩු වුණාට පස්සේ යාට මේ අල්ලන්න සිදුනවා අනිත් වගේ මේ උපාදාන පිළිබඳව යම් කිසි කෙනෙක් පරිශන කරනවා නම් පළවෙනිම පරිශනේ සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියලා තැන විතරයි. නමුත් කරගෙන කරගෙන යනකොට භාවනා නොකරන අයත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. තමයි අතීතයත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඒ වගේම යම් වෙලාවක තමයි මේ භාවනා කර කර ඉන්න වෙලාවකම තමයි මෝඩ තීන්දුවක් අරගත්තා. සමහරට ඥානවන්ත තීන්දුවක් ගත්තා. මේ දෙක සංසන්දනය කරලා බලන්න පුළුවන්. මේ විදිහට සංසන්දනයක් මේ ධර්මීය විශ්ින් මේ පුත්කලයට දාන එකට කියන ඕපනයික ගුණය. යෝගාවචර එන්නේ ඕපනයිනය කරන. ගුරුසු තන සිට සිවුතට. නැතන් සිවුම් දෙයක් මාර්ගෙන් ගුරුසු ප්‍රතිස්ථාපනය. ඊට වැඩි සිවුම් දෙයක් මාර්ගෙන් මේක ප්‍රතිස්ථාපනය. ඒ නිසා නිසයි නිසයි බන්තේ උත්තරින් අඤ්ඤායත කියලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුජානක වහන්සේට දේශනා කරනවා. කඳුකින් ඈතර වීම සඳහා යම් කිසි කෙනෙක් කරන ප්‍රයත්නය බුදුසසු පෙන්වන්නේ එක පහරෙන් කරන්න බෑ. එක රැයෙන් කරන්න බෑ. ඊකට එක සමීකරණයක් නෑ. තමන් දැන් ඉන්න මට හොඳට තේරුම් ගන්න. ඒකේ ඉඳලා හොඳට වටපිට බලනකොට මැටීරියල් සිව් ක්‍රමයක් තමයි හම්බෙන්නේ. ඒක ධර්මයේ හැටි. එතකොට අර වඩා සිව් ක්‍රම වෙනුවෙන් මේ කියන ක්‍රමය අතහරින්න බැරි නම් එයා අනමිතිකාරයෙක් වෙනවා. එයා එක්කෝ සම්පීලපද පරමාර්ථයට අහු වෙනවා. එතන දික්කියකට අහු වෙනවා. එතන අත්වාද උපාදානවා. නැත්නම් ඥාන කාම බාධාට අහු වෙනවා. ඒ නිසා මේ Tamanට මෙතෙක් වෙන්න උදව් කරපු මේ හැම දෙයක්ම ඊගාව දේ ළඟට එනකොට විසිකරන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කියත හැකි අපි එකක් අතහරින්නේ තව එකක් ඇල්ලීමේ දක්ෂකම මිසක් 100% අතහැරීමක් ඡේදවාදයට වැටෙනවා. පිටදී සියුම් දෙයක් අල්ලගෙන නිසා මේ සියල්ලේ නාස්තික වාදයක් කතා කරන්නේ හැම වෙලාවෙම ඥානෙ පාවිච්චි කරන සියුම් දෙයට. මේක තේරුම් ගන්න බැරි බෑ ෆිලොසොෆි එක නැත්නම් මේ දර්ශන විද්‍යාව හදාන්නට ඒක තියෙන ඔක්කොම තැල දාපම හරි කියලා. ඔක්කොම තැටින් හරියන්නේ. ඒ කියන්නේ මනස ආමනේ මොඩේ. එචමේ පවතින සදාචාර පවතින සම්මතියට විරුද්ධ වෙනවා. පවතින සම්මතියට විරුද්ධ වෙනවා තමයි කියන්නේ. පොරය ප්‍රෝපාවිච කරන කෙනෙක් වගේ ටික ටික ටික ටික දේවල් කරනවා. ඒක ඇඟට තේරෙන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඒක නිසා යම් කිසි කෙනෙක් අතහරිනවද අල්ලනවද කියන එක දැනගන්න පුළුවන් වෙන්නේ ඊට වෙදී භාවනා කරපු කෙනෙකුට විතරයි. කල්යයි ඉන්න කෙනාට පේන්නේ මේ මනස මේ අතහැරීමත් කරන්නේ ඇල්ලීමත් කරන්නේ කියලා. ඒ නිසා උපාදානය පිළිබඳව අපි සිල්ලක්කාර ක්‍රමයට බලන්න පටන් අරගත්තොත් භාවනා කරන හැම චිත්තක්ෂණයකම මොකද්දෝ ගෙවක් කිරීමක් සිදු වෙනවා. මොනවදෝ ගෙවක් කිරීමක් සිදු වෙනවා. ඒක එක්කිනාට එතන තේරෙන්නේ නැහැ. කාලයක් භාවනා කරනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ. මම ඉස්සර වගේ ඔය වගේ පොඩි පොඩි දේවල් සම්ඩු සර්වල් කරන්න යන්නේ. අනුගුණයි කියලා අයිතිවාසිකම් ඉල්ලන්න යන්නේ. ඒ වගේම අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. ඒ වගේම මේ චෝදනා කරන්නේ නැහැ. මොනම දෙයක් ඉදිරියට ආව චෝදනා කරන්නේ. ආ බලනවා දැනට දී ඇති තත්වයේ වඩාම වඩාම හොඳ දේ මම අල්ලන්න දන්නවනම් මම කොයි එකවත් මට ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නේ දී ඇති පද්ධතියේ වඩාම හොඳ දේ අල්ලන එක විතරයි මම කරන්න තියෙන්නේ. පද්ධතිය මොන දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ පුද්ගලයා රැළට යට වෙන මිනිහෙක් නෙවෙයි රැළ පදින පුද්ගලෙක් වඩපත් වෙනවා. මොන තරම්ට ලක්කාවත යදන්න රැළ පදින හැටි දන්නවා. ඒ නිසා මේ පුද්ගලගේ ජීවිතය වෙන කෙනෙකුට බැලෙන්න බලනකොට සෞන්දර්යාත්මක දෙයක් නැත්නම් වීර චර්යාවක් වඩපත් මොනම දෙයකට ඔක්ක චෝදනා කරන්නේ. ඒ නිසා උපාදානය දන්න කෙනා අනික් කට්ටියගේ මේ චෝදනා නැත්නම් ආඩපාලි එතන මේ ඉල්ලි ඉන්දියා බලනකොට පේනවා. ඒ කට්ටියට මේ ආධ්‍යාත්මය කියන එක සාසනය කියන එක බුද්ධ පුත්‍රයෙක් කියන එක බුද්ධ දුහිසුකාරක් කියන එක තාම තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් මේ ලැබිලා තියෙන කොහොමදටම ඇති. ඒකෙන් වඩා දේ හොඳට ඒ තේරෙන්නේ නැහැ. ඇල්ලීමමයි ඇල්ලීමමයි අතහැරීමමයි. ඒක සාමාන්‍යයෙන් ඔය උත්සතිය අවකාරයේදී පුහි ආචාර්යවංශය කියනවා කනට වතුර බින්දුවක් ගියොත් ඔක ගන්න ඕන නම් තව වතුර බින්දුවක් දාපන්. ඒතකොට ඔක යන්නේ. උලක් කනනවා නම් ඊට වැඩි පුංචි සියුම් උලකින් ඔක ගන්න වෙන කරන්නේ නැහැ. පිච්චුනා නම් කකුල පිච්චිච්ච තෙල් ගන්නවා. මොකද අපි වෙනවා. මේවා ලෝකයේ තියෙන ක්‍රම. ඒක තමයි බුදුහාම පාවිච්චි උලක් කරනකොට පස්සේ උලක් දකින්න බය වෙලා බෑ මේ උල ගන්න තව උලක් ඕනේ මේ හරි ට්‍රෙඩි සිව් උලක් වෙන්න. ආනේ මේක මේ දන්නවනේ. මායя මොහොනේට පත් වෙන කියලා බුදුහාම කරා මායя මත්ක ප්‍රදාන කරනවා. මායя මොහොනේට පත් කරනවා. කවුරුට කිව්වොත් එimhe දැන් භාවනා කරන දේ නතනන්නේ නැහැ. පිස්සු කතා කරනවා. මම අතාරින්නේ මම අල්ලනවා. කාටවත් තියාගන්න බෑ මේ මනස මේ මේ කියන දේ ඇත්තටම කරනවා. අල්ලන එකමයි කරන්නේ. මේ අල්ලන්නේ හැම වෙලාවෙම ට්‍රෙඩි සිව්. අයිට වැඩිය කෙලෙස් අඩුනවා. එචා කාටවත් චෝදනා කරන්න බෑ. ඒ නිසා මේ අද සම්ප්‍රදාය කුලිය සම්ප්‍රදාය තුලින් කරන මේ ඇල්ලීම සහ තැරීම මේක තේරුම් ගන්න උපාදානෙ පිළිබඳ තේරුම් ගන්න කරන එකක් බැලුවොත් මෙහා දියටින් ගින්දර ගෙනියන කෙනෙක් වාගේ ජීවන රටාව එහෙම ගෙනියනවා හැම වෙලාවෙම අල්ලන්නේ අල්ලනවා අල්ලන්නේ ඊට වැඩි කොට සුදයක් අයින් කරනවා මේක දන්නවනම් මේක මම කළ දෙයක් කියන්නත් නෑ ගොඩේන මාර්ගයක් මම කරන දෙයක් නෙවෙයි ගොඩේන මාර්ගය දනුම් කරන දේකුත් නෙවෙයි. දෙකේකට වෙලා කරන දේකුත් නෙවෙයි. ඒක නැතුව කරන දේකුත් නෙවෙයි ප්‍රතිපදාවක්. මේක බුදුහාමුදුරු කියපු නැති කාර්ය අපි ඉපදිලා. ඒ කොච්චර තටමැව්වත් අපිට මේ මේ හම් වෙන්නේ. ඉෂා බුද්ධ උත්පාද කාලෙක ඉපදිලා. අපි මේ වගේ සියුම් පරිශ්‍රයකට මේ ඔළුව දැන්නේ නැත්තම් අපි ආයෝජනය කරේ නැත්තම් ඉතින් අපිට වෙළඳපොළ පහ වුණාට පස්සේ බඩු විකුණා ගත්තේ නැති වෙළඳ කණ්ඩායමක් වගේ පශ්චාත්තාප වෙන්න වෙනවා. හම්බෙන හම්බෙන time එක සුද්ධ කරගෙන යන්නේ නැති. මේ විදියට විකාම උපාදාන, වික්ඛි උපාදාන, සීලපතු උපාදාන, මාර්ගවාද අත්වාද උපාදාන මේ සියල්ලටම හේතුව අපේ මුළු ජීවිතයේම යට වෙලා තියෙන තණ්හාව නැමැති හේතුව නිසා තමයි මේක මේ විවිධාකාර අතුවිති වීදලා. නැත්නම් තණ්හාව බොහෝ කල් හැබ්බැදීම නිසා තමයි මේ උපාදාන ඇති වෙලා තියෙන්නේ. ඒ උපාදානය තමන්ගේ ජීවන චර්චේ බාටපත් කරගන්නේ. පෞරුෂත්වයේ බාරපත් කරගෙන උච්චාචුකම් බාරපත් කරගෙන ඇබ්බැහි බාරපත් කරන ඒකට කඹරන එකට නැහැ ඒක මේ අතරමඟදී හම්බෙච්ච මලකඩයක් බව දන්නේ ඒක මේ ගමන යනකොට වටේ තිබිලා හුවෙච්ච ආගන්තුක පක්ලේශ කියලා දන්නේ ඒක කාල් මාක්ස් තුමා කිව්වේ මිනිස්යා ස්වභාවයෙන් හොඳයි ඒ මිනිස්යා මේ මේ නපුරු වෙලා තියෙන්නේ පන්ති ભેදේ නිසා බුදුජානක වංශය කියන අංගුත්තර නිකාය දේශනා කරනවා. අබසර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තං අසුතෝතෝ කුතුජනෝ නප්පජාන. තස්ස අසුතෝතෝ කුතුජනස්ස සමානි භාවනා නත්ථීති වදා. අහන්නේ මේ මනුස්සයාගේ කොහොමද ප්‍රබාසන. භාසර කියලා කියන කාර්ත ගොක්කලා දෙන්නේ මේ දිලිසෙන සුයි කියනවා. මට හිතමයිට වැඩිය හොඳයි. සියල්ල කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රභාවය තියෙනවා. හැම කෙනාටම සමාන ප්‍රභාවයක් තියෙනවා. නමුත් අපේ ඇසුර නිසා අපි මේකේ වටේට තෙල්කුණු ගෑවිලා තියෙනවා. වටේට මලකට කාලා තියෙනවා. ඒ නිසා වැලු බැලමට වෙන්නේ තෙල්කුණු ටික විතරයි. මලකට ටික විතරයි. කාටවත් ඒ තෙල්කුණු ටික විනිවිදලා ඇතුලේ තියෙන මනුස්සකම බලන්න බෑ. එහෙකට හේතුව මෙයා දන්නේ මේ පිටින් මලකට ගෑවිලා තිබුණාට මට තෙල්කුණු ගෑවිලා තිබුණා. පක්ෂේශවල තිබුණාට ඇතුළු දේශනා කියන සමස්තවල කවදාවත් භාවනා උට හරියන්නේ නැහැ කියලා මුතු ඥානසේ දේශනා. ඒක දන්නේ නැති කෙනාට කොච්චර තකනවා භාවනා හරියන්නේ නැහැ. ඒක මොකද එයා බංකොලොත් මනසකින් භාවනා කරන්නේ. එහෙට මේ භාවනා කරනකොට ලැබෙන දෙයක් කියලා නෑ. භාවනා කරනකොට තියෙන මනකට ඒක ඇරෙන එක විශ්වාසය වෙන්නේ ඇතුළේ තියෙන තිරසන එකයි දහයක්ම තියෙන්නේ. ඒක මූල ප්‍රභාවය. ඒත් එක්කම ඊට පස්සේ සූත්‍රයේ තියෙනවා. ඒක මොහොස් ප්‍රසිද්ධ සූත්‍රයක්. පබස්සර විදම්බික විචිත්තං ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතං තං සුතවතු වරිය සාවකෝ දානාති. අනිමේ හිත අමු ප්‍රභාවයක් අමු ශක්ති පුඤ්ජයක් අමු දිලිසෙන දෙයක් මේ පිටින් මේක පොඩ්ඩක් අවචාවට ලක් කරලා තිනවා අව පාට වෙලා තිනවා මලකට වැඳිලා තිනවා එල්කුණු ගෑවිලා තිනවා මලකට කාලා තිනවා සුගතරිය සාවකේ ඒක දාන ඒ නිසා එයා භාවනා කරන්නේ මේ මොනවත් ලැබෙනවට නෙමෙයි. තමන්ලගේ තියෙන මේ මූල ප්‍රභාවය පිට තියෙන කුණුවයි කියලා දැනගන්න විතරයි නිසා එයා කරන ප්‍රයත්නය හැකි සංඥාවෙන් කරනවා. ජයග්‍රහයි හැකිමින් කරනවා. ඒ නිසා මේ මනසට භාවනා හරින සමාධිය හරින. ඒසම මේ බණ භාවනා කරගෙන යන ගමනේදී කවදාද තමන් තමන් හොඳම මිත්‍යා බවටපත් වෙන්නේ. කවදාද තමන්ට තමන් හොඳටම මෛත්‍රී කරන්න පටන් ගන්නෙ. ඉදා ඉඳලා එයා භාවනා කරලා නිවන් නොදැක්කා. සුන්දර මිනිස්සු පාඩපත් වෙනවා සන්තෝෂෙන් ජීවත් වෙන මිනිස්සු පාඩපත්. ඉතින් එයාට අනිවාර්යෙන් බාන හරියි. එයාට අනිවාර්යෙන් මේ වගේ හරි පැත්ත කල්පනා කරන යාළුවෝ හම්බ වෙනවා. එයාට හරි අනිවාර්යෙන් මේ හරි පැත්ත කල්පනා කරන ධර්ම ඇහෙනවා. අනිවාර්යෙන් මේකට ක්‍රමසාවිදි පහළ වෙනවා. ඉතින් මේ දෙ වෙනවද නැද්ද කියන එක දුහාම්දුර වගේ කියන්නේ. දැන්සේ ධර්ම දේශනා කළා තියෙනවා. කැමති කෙනා යොදාගන්න. මේක නොවෙන්න හේතුව අපි අර උපාදානීය වෙන්න මේ විදිහට මේ වට කරගෙන බැඳීගෙන අපිට මේ අපිටත් නොකිය අපි මේ තපාදානට යන්න හේතුව මේ තෘෂ්ණාව බොහෝ කලසුකේ අපි මොනෝහරි දෙයක් ඕනෙන් කියන එක එක සැරයක් නෙමෙයි දෙසරයක් නෙමෙයි තුන් සැරයක් නෙමෙයි හතර සැරයක් නෙමෙයි දිවාරාත්‍රී කල්පනා කරනකොට අපි නොදැනුවත්වම ඒකට බැඳිච්ච ඒකට දාස වෙච්ච ඒකට බැලයක් වෙච්ච වත් බැලයක් වෙච්ච කවුරුණ කෙනෙක් පාඩපත් වෙනවා ඉතින් ඒක නිසා ඒක පාදාන මට්ටමටපත් වෙන්නේ ඉස්සෙල්ලා ඒක සංඥා මට්ටමේ චිත්ත මට්ටමේ දිට්ඨි මට්ටමට යන ඉස්සෙල්ලා අල්ලා ගන්න පුළුවන් නම් එහාටට ගහ පැවෙන සංදලා ලොකු පොරෝ වෙනවට වැඩිය ගහ පුංචි කාලේ ඊපොච්ච කරන්න පුළුවන් කාය හදන්න පුළුවන් තැන මේ පටිච්ච සමුප්පාදේ තෘෂ්ණාව බුදුජානක වහන්සේ සංසාර දුකට එකම හේතුව වශයෙන් පෙන්වනකොට පෙන්වන්නේ ඒ උපාදානය ඇතිවීමට මුල් වෙන්නා වූ දුක දුකට හේතුව නිරෝධය නිරෝධයට මාර්ගය කියලා නිවන් සතරා සත්‍ය දේශනා කරන්නේ ඉතින් දුක් ජාතිය ජරා ව්‍යාධි මරණ වශයෙන් පෙන්නලා ඒකට හේතුව කිතිම්ම භවය උපාදාන පන්නලා තෘෂ්ණාවට ගෙනත් දාලා උදානසේ මේක තමයි මේ අපි ධන් වල ධන් වල මාලයක් නම් දුර්ලභම පුරුකලා මේකෙන් කඩපාන. පුතඥයට බලවත්ම ගුරු. ඒකෙන් තමයි සංසාර ටිකර ටිකර අවුවට වලල් යන්නේ. ඒ සෝපාදානිය දැනගෙන ඒ උපාදානයට අපි මේ බල්ලා අසුචියට අදින්නේ අදිනවා වගේ කබරේ මැරිච්ච බලුණකට අදිනවා වගේ මේ කාමයට අදින්නේ අපි එක හැටි ගොඩක් කරනවා නෙවෙයි කුංචි කුංචි රාග කුංචි කුංචි ආශාවල් දිවේලි කරනවා කරනකොටම මණ්ඩි බෙදිලා අන්තිම අපි දන්නේ නැති මට්ටමට අපි මේ අනිපතරක් උඩාරි කාපට් එකක් හරි ඩිස්කට් එකකට ඇවිදිනකොට ඒ කාපට් එකට යට ඉතාම සියුම් දුවිලි එකතු වෙන පටන් ගන්නවා. ඒක කාපට් එක උස්සලා බලනකොට පේනවා. මේ පයපිස්න උස්සලා බලනකොට පේනවා. ඒකට අපි නොදැනගත්තට සියුම් සියුම් දුවිලි අතු පුදුරු විදිහට තැපක්. බැලු බැලමට පේන්නේ. ඒ වගේ අපි දවස පුරා මේ කරන මේ භව රෝගය සද්දනා රූපිට මත් වීයි දු ප්‍රේම කලේමි කෝසපතාමි සංසාරේ දුක කෙලවර වේ නිර්වාණි කියලා තම්බි කියන්නේ භව රෝගය හදනා රූපිට මත් වී ඇයි දුවාලි කලේ ලස්සන සමදී මොහොතට සුවදී එහි කෙලවර දුක වේ. අපි දන්නවා. දැන් අපේ ඇහැ ලස්සන දේවල්ට අදින ගතිය. අපේ කන ලස්සන දේවල්ට අදින ගතිය. නාසය දිව කය මන නෑ කියන්න බලන්න. අපි හිතනවා මේක පොසත්කම කියන්නේ. අපි හිතනවා මේක අපේ දරුවන්ට දෙන්න ඕනේ කියන්නේ. අපි හිතන අපේ ජාතිය දිනු කරන්න නම් මේ ලස්සන සමජය අපිට ඕනේ කියලා. ඉතින් මේක නිතර ආශ්‍රය කරනකොට ඒ දින පාවඩේ යට කණපැදුර කැට ඒක තිරාසියුන් දුවිලි අංශු වගේ එකතු වෙන හැටි දැක්කනම් අපිට කියන්න බෑ මේ උපාදාන කෙනෙක් කරා කියන දිච්ච එකක් අපිට කියන්න බෑ උපාදාන කෙනෙක් එක පහරින් අයින් කරන්න පුළුවන් එකක් කියලා මොකද ඒක හැදිලා තියෙන්නේ අහු බැඳිලා තියෙන්නේ තට්ටු බැඳිලා තියෙන්නේ මේ අපි පොදු සම්මතියේ තියෙනවා ලස්සන සම්දේ සුවදී ඉතින් අපි සම්මතේ ජීවත් වෙන තාක්කල් තව රෝගය හැදෙනා රූපයට මැත්තේ ආලි කරනවා ළඟදී මම දැක්කම මම ඉඳපුවාම බයිලා සින්දු අහනවා කියනවා ඒකට මේ වීඩියෝ ක්ලිප් එකක් හදලා තියෙනවා ඒ බව රෝගේ හදන ටික ඔල්ල කෙල්ල අල්ලන බදාගෙන නටන හැටි බොන හැටි ඔක්කොම මේ සිද්ද යනකොට ඒ අන්තිමට පෙන්න හොඳට ටයිපෝඩ් දාගත්ත හොඳ නම්බුකාර මහත්තයෙ ඉර බෑගෙන යන හැන්දෑවේ ගහක ඉල්ල නැල්ල ඉන්නේ හරිම ලස්සනයි ඒ ක්ලිප් එක අන්තිමට තියෙන්නේ ගෙල වෙලා දාගෙන මැරිලා බෙටයි දාගෙන කෝට් දාගෙන නපත්තු දාගෙන ෆුල් BB shape body එක ඔක්කොම තියෙනවා මේක අපිට දකින්න පුළුවන් වෙයිද මේ ලස්සන දේවල් පිටිපස්සේ සුඛේ පිටිපස්සේ එළවෙන මේ සමාජයක ඉඳගෙන බුදු කෙනෙක් පහළ වෙච්ච නැති දවසක අපිට තේරෙයිද මේ දෙවේල කියන වචන දෙවේල කරන ක්‍රියා දෙවේල හිතන හැම දෙයක්ම මේ රාගයෙන් තෙත් වෙලා තියෙනකොට ඒ මතු පිටේ හේල්වට අර මණ්ඩි බඳිනවට මණ්ඩි බහිනවට අවක්ෂේප වෙනවට මොකද වෙන්නේ? ඒක එකට විලා ඉන්න මටන් අරගත්තට පස්සේ කොච්චර මේක හැප්පෙනවද කියලා. ඒක හැප්පෙනවට අපි කියන උපාදාන කියලා. ඒකත් මේ තණ්හාව මේ ආශාව නැත්තම් මේ කියන රාගය විවිධ නම් ගොඩක් තියෙනවා. මේක වෙන වෙලාවෙදී දැක ගන්න පුළුවන් නම් මචර ඉච්චර පොරෝ හොයන්න ඕන කමක් නැහැ. මේකත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ඒ ගුරු ස්වාමීන් වහන්සේ මතක් කළා කියනවා හිතට ගන්න අරමුණු ප්‍රමාණය අඩු කරන්න ගන්න ගන්න අරමුණ කෙරේ දක්වන සතිය වැඩි කරන්න. අපි ඉදිරියට ජීවිතේ කරන්නේ ගන්න අරමුණු ප්‍රමාණය වැඩි කරනවා. සතිය එන්නේ අඩු කරනවා. ඒක හරියට කියනවා නම් අපි හොඳ රස හොඳ පෝෂ්‍ය පදාර්ථ සහිත මුතු බරහාරයක් ඉක්මනට ඉක්මනට ගිලගෙන ගිලගෙන යනවා හපන්නෙත් නැතුව කිල මිශ්‍ර කරන්නෙත් නැතුව එතකොට මොකද වෙන්නේ අර කටේදී විය යුතු පළවෙනිම පිෂ්ඨ දිරවන වැඩපිළිවෙලට අවශ්‍ය ක්ෂාර පද්ධතිය ක්ෂාර කියන්නේ කිල කේතය මිශ්‍රීම අඩු වෙලා ඉක්මනට අපි ගිලිනවා බුරින් බල්ලයට කිලක මම අර මස් බත් පිළ අම්ල මාධ්‍යයට වැඩේ අතනවාසී යාට කවුරුත් ආය පිෂ්ටි දිරවීමේ ක්‍රියාවලියක් කරන්න බෑ. ඒ නිසා පිෂ්ටි දිරවීම නොදිරවීම මතදී ඔය ඩයබටික්ස් හැදෙන්නේ. එහෙම නැත්නම් ඔය භයානක ලෙඩ කොටක් හැදෙන්නේ. ඒ නිසා අපි ගන්න පිටු ප්‍රමාණයට හපන ගතිය වැඩි කරලා, කටේ තියාගෙන ගතිය වැඩි කරලා, එමීට එමීට කන්න පටන් ගත්තොත් ඕනම දීවැඩියාවක් කටේ නැතකට. කාටවත් නැහැ කියන්නේ. මේක කොච්චර ගැඹුරට කොච්චර ගැඹුරට මේක ජනමාධ්‍යයට නැත්නම් ජනයාත්‍රාධ්‍යාර කියනවනම් ගාන්ධිතුමා කියලා තියෙනවා ඉන්දියන් ජනතාවට හැම ඝණයක්ම දීපන් හැම ද්‍රවයක්ම හපපන් අපි කන දෙයක් හපලා හපලා හපන ද්‍රවයක් වගේ පත් වෙනකොට පස්සේ දීපන් ද්‍රවක ඝන ගිලින්න එපා හැම ද්‍රවයක්ම ගන්නකට එක පාට ගිලින්න ඕකට හපාපයි මොකද ගන්න ප්‍රමාණය අඩු කරලා හපන ප්‍රමාණය වැඩි කරපුවාම බඩට යන්නේ කටේ තිරවන්න ඕන ටික තිරවලා ඉවර වෙලා. බඩේදී වැය කොටේ තිරවන්නේ මැදිනවා. ඒස අපි ගොඩ ගොඩ කටේ දාගෙන හපන ප්‍රමාණය අඩු නම් මේ කැපත රෝගේ විනානා ප්‍රකාර ලෙඩේ. බුද්ධජනන වහන්සේ මේ භව රෝගේ විතරක් නෙවෙයි මේ සියල්ලටම උත්තර දෙන්න ඕන නිසා කියනවා යෝග ජීවිතයේ නැවතිල්ල කරන්න. කරන දේ හොඳට සතියෙන් කරන්න. ඒකට එක එක එකදී මන්නේ තැම්පත් වෙනවා. එක එකකදී මේ ඉක්මනට කන්න තියෙන ආසාව. ඒ හැම එකකම උපාදාන්නේ විතර වැඩ කරන්නේ තෘෂ්ණාව. මේ තෘෂ්ණාව වැඩ ගන්න හැටි බලන්න වෙනවා. එහෙම නැත්නම් මේ තෘෂ්ණාව සම්බන්ධ කරන මේ පොටි තාමතුරු අහන ප්‍රශ්නය ඇවැත්ති සාරිපුත්‍රගේ මේ තෘෂ්ණාව මම කරන දෙයක්ද? එහෙනම් තෘෂ්ණාව මට කවුරු හරි ඔළුවට දාපු එකක්ද? එතන මම සානු එකතු වෙලා කරන දෙයක් නැත්නම් මේ දෙකෙන් තොරව හේතු අප්‍රත්‍යයෙන් පට ගන්න. හට ගන්න දෙයක් දෙක. ඉතින් අපි යම් හේකින් බරක් අහලා නැත්නම් භාවනා කරලා නැත්නම් තමන්ට සාප කරගන්නවා මගේ තෘෂ්ණා තමයි මට මේ දුක දුන්නේ. නමුත් මේ මේ කොටිච ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේ සාරිපුත්‍ර සාන්තේට උත්තරේ ඔබට ඇති වෙච්ච තෘෂ්ණාවත් ඔබ නෙවෙයි. ඕක කිව්වර කවුද පිළිගන්නේ? ඔබට ඇති වෙන තෘෂ්ණාවක් තියෙනවා. මම හරි ආදාය කොච්චි. මං හරි ආදාය යකඩ බඩුවෝ. දැකපු ගමන් මම නෙවෙයි. මම යකඩ කෑල්ල පාරේ හරි වැරලා තියනවා දැක්කොත් ඕක අහුලගෙන කී නැත්තම් මගේ ඇස් දෙක කාන්දන්ද කියලා මට හිතෙනවා. දැක්කොත් යකඩ කෑල්ල ටක් ගාලා. මම දන්නවා මේක අල්ලනකොට මේක මේ මම ගෙනාපේ ගන්නේ මේ හැටි මේ මට හම්බලා තියෙන ක්‍රමේ හැටි. ඒකට පටගාට වෙලා වැඩක් නැහැ. එක්ක යකඩ කෑල්ල ගන්න එක්ක දාලා බලන්න. නමුත් තේරුම් ගන්න. ඕක උඹ නෙවෙයි. මේ ආගන්තුක දෙයක්. ඒ දැනගත්තයි කියලා මොකද්ද තියෙන්නේ? දැනගත්ත පස්සේ අපිට අහුලුවත් ප්‍රශ්න නැහැ බිම තිබ්බ ප්‍රශ්න නැහැ මම දන්නවා මගේ ඇය කාන්දා ඒක යකට වදින ඉතින් අපි හැම එකකටම රුචිකම් තියෙනවා අපි කාටම අරුචිකම් තියෙනවා ඒ කවුරු හරි පෙන්නලා දුන්නත් අපි මේ මනසට වඳින්න ඕනේ තමනුත් තේරුම් ගන්න වඳින්න ඕනේ මොකද මේ තෘෂ්ණාව වැඩ කරන්නේ ඒ නූලේ හැබැයි දෙවිලි වැඩ අන්නේ වැඩ කරන්නේ නැති සතියට යට කරලා බුදුහාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවෝ කන්නාඩි මුණ තල්ලුවා වගේ අපිට පේනවා අපිට දැන් යෑ නෑ නම. අපිට දැන් තියෙන වෙනස සතිය. තවත් එකක් ඕන කියනකොට කල්යාණ මිත්‍රය. කල්යාණ මිත්‍රයට සතියට කියන්නේ මම රඟපාන්න ඔබ මට විවේචනයක් දීපන් මගේ රඟපෑම. මම මේ මේ දේවල් වලට කැමති මේ මේ දේවල් අකමැති කියලා. මට තේරෙන්නේ නැත්තේ මේක මම විශ්ින් කර දෙන්න වෙන්නේ. ඒක බොහොම සරල තර්කයක් තියෙනවා. මම විශ්ින් කර දෙයක් මම දරගන්න බෑ. නෝ පිටිකනේ බලලා මම බහරි වැඩි ලුණු කන වැඩි. එතන බහරි වැඩි නරක කරනවා වැඩි. බහරි වැඩි මිනිස් සීන් ගන්න වැඩි කියලා කවුරුරි කියනවනම් මම ඒක බාර ගන්නවයි කියලා කියන්නේ මම කරපු ගන්නේ මගේ කේරිලා තියෙනවා. ඉතින් ඒක මම කරනවා කියන එක නිරුත්තරඥය හැම වෙලාවෙම පශ්චාත්තාප වෙනවා. Tamange තෘෂ්ණාව පිළිබඳ ආයිතු වශයෙන් කතා ඒකයි මේ කොටිච්ච සංජානනේ මේ සංඛාර දුකගෙන දෙන්නා වූ මේ තෘෂ්ණාව සයන් කතන්ද. මම විශ්ින් කරන්නත් නැද්ද? නෑ සයන් කතන්ද. සාදුචාන්ත කියන කතා දෙකක් නෑ මේක. කුෂ්ණාව කරාට ඒ කුෂ්ණාව බෙදෙන්නේ. ඒක හේතු හේතු පිටිකම් බෝතන් හේතු බංකානේ විචිත. අනු කරපු දෙයක්ද මේ බයසල් කරපු සමාජයේ විසින් ඔබට මේ අපැහිය දුන්නයි කියලා ඔබ නිකන් අනුන්ගේ ඇඟේ කොහොම දාන්න හැදුවට ඒක එහෙමෙකුත් නෙවෙයි. දෙගොල්ල විසින් කරන ලද්දකුත් නෙවෙයි. අධිච්ච සම්පන්නක් නෙවෙයි. ඒ තෘෂ්ණාව වේදනාන් සාධන. තමන්ගේ තුචච්චකන් ඉසහා කරා. ඉතින් මේක වෙන වෙලාවෙදී මැල්ලුවේ නැත්තම් මණ්ඩි වයි. පාපිසුර ඇවිදිනකොට ඇවිදිනකොට කුඩු යට එකතු වෙනවා වගේ සිව් කුඩු එකතු වෙනවා වගේ. මෙන්න මේක දැක ගන්න පුළුවන්. හරිම දුක් වේදනා හරිම වෙහෙස කරන. හරිම ගඟට ගිහිලට පීඩන කරන. මේක අපි ගෙනාව හැම රුචි අර්චකමක්ම අපි මේ කන්නාඩි ඉස්සරහට දාලා ඒක වැරදෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට පෞරුෂත්වයක් නැහැ කරන්නේ. කාටවත් නැහැ. එක එක්කත් නැහැ ලෝකයේ බැහැයක් නැති. ජීවිතයක් කියන්නේ බැහැයක්. හැම කෙනෙක්ම මොකද්ද දෙයකට බැහැ වෙලා. දෙයකට හැඳ වෙනකන් ඒක ලැබෙනකන් කයෙන් වචනයෙන් හිතින් ක්‍රියාත්මක. මට එක්ක බොහෝ දේවල් තියෙනවා. නමුත් මේක දැක ගන්න එයා කටයුතු කරනවා නම් හොඳට තේරෙයි. අපි මේ තෘෂ්ණා කරන දේවල් කවදාකවත් ප්‍රයෝජනෙ සලකලා ගන්න දේවල් වල තෘෂ්ණා කියන්නේ නැහැ. ප්‍රයෝජනෙ ඉක්මන සුඛභෝගීත්වයට. ප්‍රයෝජනෙ ඉක්මන පාරිභෝගිකත්වයට. මෙන්න මේ ප්‍රයෝජන සීමාවෙන් අතර වෙන කෙනාට වස්තු සිව්පසේ අපි කීවර පිටපාත සීනාසන කිරම්පත කියලා සංඝයාට කියන. කියන්න කියන්න පුළුවන් ඇඳුම්, කැම බීම, කිවල් දොරවල් බෙහෙත් පිළිකර. මේ දේවල් ප්‍රයෝජනෙට සලකලා කටයුතු කරන එකට අපි කියන්නේ වට බේසික් නීඩ්ස් කියලා කියන්නේ මූලික අවශ්‍යතා තෘෂ්ණාව වැඩි. මේ සීමාව දන්නේ නැතුව මේක එහාට ගෙන මට හිතක් මේක ලැබෙන්න මගේ දරුවන්ටත් ලැබෙන්න ඕනේ. යණ යන තැන ලැබෙන්න ඕනේ කියලා අපි 아무තු කෝෂයක් හදාගන්නවා. හදාගත්තට පස්සේ අපි සාධාරණව අසාධාරණයක සම්බන්ධ කරගන්න හදනවා නමුත් අපි දැන් ප්‍රයෝජනීය සලකන මට්ටමේ එහාට ගිහිල්ලා කොට ගන්න මට්ටමට යනවා. සුඛෝපභෝගී මට්ටමට යනවා. අතිශෝක්තියට යනවා. මේකනේ අද තියෙන අධ්‍යාපනය කියන්නේ මේකනේ අද තියෙන වෙළඳ රටාව කියන්නේ මේකනේ අද කියන දියුණුව කියන්නේ මේකනේ අද තියෙන යර්ජල භාෂකම් කියන්නේ මේකනේ අද තියෙන සංනිවේදනය කියන්නේ පුළුවන්තරම් එකතු කරලා ප්‍රයෝජනෙ සලකලා කරන එකේ කතාව කාටවත් දුස් කියන්නේ ඒක නිසා ආර්යවන් සාදි සූත්‍රවල බුදුජානකයන්ගේ මේකට දෙන සමීකරණය තමයි සන්තුට්ඨෝ හෝති තරීතර ජීව ඔබට ලදියම් චූරක් වෙනවනේ ඉතින් සතුටින් ඉඳ ගන්න. ඔබට තියෙන යම් ඇඳුමක් තියෙනවා නෝක විලි වහ ගන්න ප්‍රයෝජන ප්‍රමාණවත් නම් සතුටෙන් කිව්වට ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක නැති දියුණු වෙයිද අපි දවසේ ඉඳලා ෆැෂන් මාර්කට් වෙන්නේ නැත්තම්. ආර්ථිකය දුවයිද? රසවල හම් වෙයිද? ඔයගොල්ලෝ දන්නවා දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපේ ආර්ථිකය තිබුණේ තේ රබර් පොල්. දැන් මොකේ තියෙන නුකර්මන්ත. දැන් තියෙන්නේ බටහිර මේ අරාබික රටේල වාහසීවේ කරන්න ඕනේ. එහෙම නැත්නම් කාට හරි විවාහ ගන්න ඇතු මොහොතට හදලා දෙන්න ඕනේ. ඒ දෙක ඇතු මොහොතට වැඩි කරන්න වැඩි කරන්න ලංකාවේ ආර්ථිකය දුවනවා. ඒකට අපිට පුළුවන් වෙයිද ඇඳුම සම්බන්ධයෙන් අපට ලද දෙයින් සතුටු වෙන්න ඕ. විවාහ ගන්නයි ඇඳුම තියෙන්නේ කියලා. දැන් තියෙන ඇඳුම් පෙන්නලා තියෙන විදිලෙච්ච නැති කරවන්නේ. දැක්ලා තියෙනවා දකින්න ඕනේ. නොපෙනී සිටන් මතු කරලා වෙන්නේ නැහැ දැන් අනුමයි. ඉස්සර තියුනේ කියනවා මේ ඉඩම් වටේ තාප්ප ගහලා තිබුණ ඇතුළ නොපෙනී දැන් කටුකම්බි ගහලා තියෙනවා. ඇතුළ පේන්නේ. ඉතින් කියනවා අඳුන් කර්මන්තෙන් අපි හරි දියුනේ. අපි බොහොම දියුණු වෙලා ඉන්නවා. දියුණු වෙන්න වෙන්න දකින්න දකින්න හැම මොහොතකම මණ්ඩි බයි. ඇඳුන් කැම දැනගත්තා. අද කාලේ මධ්‍යම පාන්තිකයේ කන කෑම වේග. එදා කාලේ ඉන්දියාවේ මහරජා කෙනෙකුටවත් ගන්න බෑ කියලා කියනවා. එදා කාලේ ඉන්දියාවේ මහරජා කාලා තියෙන දවල් ටුලියපු දේවල් පිළිමිලා. අද මධ්‍යම පාන්තිකයේ නෑ යාට ෆ්‍රිජ් එකක් තියෙනවා. එයාට කන්න පුළුවන්. ඉවරයක් තියෙනවා බලන්න කෑම කෑන්නේ. ශ්‍රී ලංකාවට ගිහලා බලන්න හන්දියකට ගියොත් එහෙම චීන කඩ තියෙනවා, ජපන් කඩ තියෙනවා, අලුතෙන් පොල්ලතු කඩ වගේ කුත් තියෙනවා, සයිවර් කඩ තියෙනවා, තම්බි කඩ තියෙනවා. নানা ප්‍රකාර කඩවල් සිංගප්පූරුවේ වැඩියෝ කැමට බීමට රුචියෝ කියලා කොයි වෙලාවෙ බැලුවා කරා. කිව්වොත් මේ භාවනා කරන්න ඕනේ රැයට කම බෑ කිව්වොත් කී දෙනෙක් නැගිට තියනවා කියලා දන්නවද? ඉතින් පොඩි වීඩියෝක් කරතයි මට. ඔය සීරන පැවිදි වෙන්න පුළුවන් උගල සෑරසේ නැත්te රැයට කෑම හම්බෙන්නේ නැති නිසා. එන මොකක්වත් නැහැ. මගේ ජීවිතේ මට මතකයි ඕක විතරයි එකම දේ මට දුන්නේ. වෙන කිසිම බන්ධනයක් තියෙන්නේ නැහැ. රැට කන්න දුන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ අනිත් පිළිලෝ දන්නේ. වැවිදලා ඉන්නේ ඔක්කොම රැට කන්න. ඒකල කියන බත් කන කවුද ඉතින් අපහායන්නේ කියලා. මේ තරම් විකාරයක් අපි මේ තණ්හාව අපේ තණ්හාව සාධාරණ ඉදිරියට කරන්න මේ ලෝකේ තියෙන විහිළු ටික බලනකොට මේ ගමනේ යනකොට අපිට ජෝක්යක් නැතුව යන්න බෑ නිකන් විහිළුවක් නැතුව යන්න බෑ. හැබැයි අන්තිම භයානක තැනක් මේ කතා කරන්නේ. අපි හැම වෙලාවෙම අහුවෙලා හැම වචනයකම අහුවෙලා හැම ක්‍රියාවකම අහුවෙලා හැම හිතවිල්ලකම අහුවෙලා නමුත් මේ අහුවෙලා තියෙන තෘෂ්ණාව උඹේ නෙවෙයි. පාර ගන්න කැමතිද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සයන් කතන් නෙවෙයි. අපි හිතන්න අපි එක එක කරන බයිනෝ කම කුම්මියව කලෝබයා අදානපතියා නම්මනම් කියන. ඇත්තට මේක යායගත නැහැ මේ අපි ඇසුරෙන් හම්බෙච්ච දෙයක් වගේ අපිට පේනවා. විනෝ පරංකතනොත් නෙවෙයි. ඇසුරෙන් හම්බෙච්ච දෙයක්ත් නෙවෙයි. දෙකේ එකතුවක් නෙවෙයි මේ දෙක නැතුව අධිච්ඡ සමපන්නක් නෙවෙයි. ඔබට ලැබෙන වේදනා මට්ටමක් තියෙනවානේ වේදනා තමයි මේක තීන්දුව කරන්නේ. නැත්නම් වේදනා තමයි මේකට ආසන කාරණා. ඉතින් අපිට එතකොට මේ අපි කරන තෘෂ්ණාව ගැන කතා කරනකොට මේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එහෙම තමයි සැපසෙවීම කියන අපේ හිතේ පොල්මන් කරන මේ කාරණා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මම සැප වෙනවට කාම සංඥා කාම තෘෂ්ණාව කියලා කියන අපි ඇයට සැප වෙනවා භව තෘෂ්ණාව කියන එතනම යණ යන තැන සැප වෙනවට භව තෘෂ්ණාව කියන එහෙම නැත්නම් හැම වෙලාවෙම හැම තැනම අපි ඔක්කොටම මේ සැප දීගලිය ලැපේක මෛත්‍රී කරනවා කියලා කියනවා. ඒතර කාම තණ්හා විශාල පැතිරීමක් ඇති වෙන බව තණ්හා විල. ඉතින් ඒ භව තෘෂ්ණා වැඩි වෙන්න වැඩි වෙන්න. ඒකට එන බාධා ප්‍රමාණය වැඩි. මොකද අපේ තියෙන පළුවන්කාරකම අපි දන්නේ නැතුව අපි විශාල ව්‍යාපාර පටන් අර ගන්නවා. සීළු දෙනාට මම දන්න කියන පවුලේ අයට, නැදයින්ට, ආත්‍යාවේ ආගමේ අයට, රටේ ඔක්කොටම සැප හොයන්න දඟලනවා. මොකාටවත් කරගන්න බැරි වෙච්ච වැඩක්. ඒකට විශාල බාධා ප්‍රමාණයක් අපි ඉල්ලගෙන කන්න. කාම තණ්හාව සම්පූර්ණ කරන්න බැරි මේ ලෝකේ එක එකක් කාමදාස නොවි නොමැරිච්ච ලෝකේ අතෘප්තිකර නොවි නොමැරිච්ච ලෝකේ උණ බාහිර පත්‍යරුක් නැති කර නැතුව මැරිච්ච නැති ලෝකේ අපි අපේ අයට කියලා හැමදාම කියලා හැමතැනම කියලා මේ සපෝයන්ට හදන ගතිය මේ ආර්ථික දක්ෂකමක් කියලා පටන් ගත්තට මේක අධිරාජ්‍යවාදී විසින් අපේ ඔළුවට දාපු පිළිලයක් කතාක සන්තෝෂ කරන්නේ ඒකට වෙන්නේ මොකද්ද? ඒ විශාල ව්‍යාපාරයට විශාල බාධාවක් විශාල බාධා එනකොට ඒක කන්‍යම් මරණ්‍යම් නැති කරන්නේම් කියලා ඒවට තියෙන ද්වේෂයට විභව තණ්හාව තියෙනවා. ඒ රූපය උපයන්න හදන ඒ රූපේ නැති වෙනකොට ඒකට විරුද්ධ වෙච්ච අය මරන්න හදන නැත්නම් රූපයක් මට ඕනේ නැහැ කියලා සීදීනස ගන්න යනවා. ඒ සමේ තෘෂ්ණාව වැඩ කරන ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මේ තියෙන වැඩ පිළිවිල දිහා බලනකොට ඒ භවතණ්හා විභවතණ්හාට මාරු වෙන තැන මොනම තාරකම තල්ලන්නේ. අපි සිංහලෙන් කියන වැඩි ශනේ දබලට. වැඩි උනට වැඩි ශනියන් දුනොත් දබලට. මහා උලන් වැසට. උනන් වැඩිපුර හැමුවත් වැසට. ඒ නිසා අපි යමකට වැඩිපුර අක්ෂරකාරී වුණා නම් එතන අපිට ශනියකට වැඩි දබරයක් එන්නේ. ඒ නිසා ප්‍රයෝජනින් සලකලා කරන වැඩවලට වැඩි ශනිය කියන්නේ. ඒක එතනම ප්‍රයෝජනේ පේනවා. ඒවට කියනවා භූත ලක්ෂණ අපිට විලි වහගන්න ඇඳුමක් ඕනේ. සීතලට ඇඳුමක් ඕනේ. අවුව මේ වැස නැති කරන ඇඳුමක් ඕනේ. මේ අවිදින කුරුමිනියකට නොකරින් ඇඳුමක් ඕනේ. ඒක ඔක්කොම දුහම්දෝ ඉසිපසේ පරිභෝග කරනකොට පරිදංකා යොන්සෝ චීවරම් පරිසේවා යාවදීව කියලා මේ හැම පාවිච්චි කරන දෙයකටම කියන ප්‍රයෝජනෙ සරතලා කටයුතු කරනවා. ඔකයි මහත්කම කියන්නේ. කීපක් ප්‍රයක් බලනකොට මතක් කරගන්න. අනුන්දීප දෙන්නේ. සිවුර වහඳනකොට සිවුර අඳ ගන්නකොට මතක් කරලා කරපන්. අනුන්දීව සිවුර. සීනාසනයකට ගොඩ වෙනකොට අනුන්ගේ දෙයක් මේක මම පාවිච්චි කරන වෙනු ප්‍රෝජනේ සලාම් චක්ක. අල්ලබදා ගන්න මට අයිතිවාසිකම් කියන්නේ. බෙහෙතක් පිළිකරක් වහඳනකොට දැනගෙන කරන්න කියන කතාව කිව්වොත් අද දෙමාපියන් අමාරු දරුවන් දෙන්නේ කියන්නේ. එහෙම කිව්වොත් දරුවෝ පිළිගන්නේ අම්මලා තාත්තලා අපිට ආදරේ කරනවා. ඒ වෙන ඒ වෙනකත් තබා. ලොකු සාහන්ස පොඩි ආම්රණ කියනවට පොඩි හම්බුනම තියෙනවා. මේ ලැබෙන දේ ඒක හරියට කිව්වේ බේට් පවල් සංයුරේ විතරයි. පහලදක්ෂ ව්‍යාපාරික කිව්වා ලැබෙන ලැබෙන දේ අඩ ගහගෙන ජීවත් වෙන්න බලපන්. කැලේට ගිහලා ලිකල කම්පිටා හැන්දක් හදාට ඉගෙන ගන්න. පොඩි වැටියක් හම්බෙච්චා කුඩාරමක් කහනට ඉගෙන ගන්න. ඉන්ද්‍රපත්තු කනට ඉගෙන ගන්න. මේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් මේ කෙටල් එක බර්නර් ඔක්කොම ඔක්කොම තැල්ලා කැලියට ගිහිල්ලා පුරුදු කරන හැටි කියන්නේ ඊට වැඩිය බොහෝම කලින් තමයි බුදුරජාණන්සේ මේ භික්ෂු සමාජයේ පිසියන් සිංහ සමාජයේ බෝ කරේ සියලු සැප සම්පත් තැහැරලා ලද දෙයින් ජීවත් වෙන බලපං ඒ මනුස්සයාට හැම අතිපය දක්ෂකමක් වෙනවා මුලේ හැම සෛලයක්ම වැඩ කරනවා ශරීර හැමදේම ඕන දෙයකට හැඩ ගැහෙන්න පුරුදු වෙනවා දැන් මේ හැදෙන දරුවෝ දැන් මේ හදන ක්‍රමයට මොන දෙයකට ගියත් උන්ට කොන්ද බයින තියුණා. මොනම දෙයක් කරන්න තියෙන්නේ. උදාන ශිල්පෙන් අයියලාට අත්කලාව කතා කරනවා. මොකද මනුස්සකම නැහැ. ඒකට අපේ પરම්පරාව කියන්නේ. අද දීමපුර වග කියන්නේ අපේ අත්තම්මලා ගැන හිතන්න, මුත්තම්මලා ගැන හිතන්න, අපේ අප්පච්චිලා ගැන හිතන්න, අම්මලා ගැන හිතන්න අපිට දීපේ හැටි. මේ අපි මේ දෙන සැපතනිය පහරහා අභ්‍යේදන සැප සම්පත්තර අපේ දරුවෝ බයලජ්ජාව දහිතව හැදෙයිද? කියලා මේ පරිසරයට මුහුණ දෙන විදිහට හැදෙයිද කියලා හිතනවා. ඊයර ඉන්දියානු මිනිස්සෙක් සාධකින් ගැටිය හයියෙන් කතා කරන්න පටන් ගත්තා. ආගදී කියලා. එයා කියනවා මේ සූත්‍ර ඇවිල්ලා අපිට කියනවලු. තව ටික කාලෙකින් ඉන්දියාවේ 40%කට ජීවලියාව හැදෙනවා. කොහොමද හැදෙන්නේ කියලා මම අහනවා අපි ගන්නේ චපාති. අපි හැල් තමයි උන්ගේ නිලක් කන්නේ. ඉතින් අපි ඕකට අපිට හැදෙන්නේ නැහැ. මේකට බය වුණොත් මම උඹලට කියන උඹලට හැදෙනවා. මේ දෙන්නලනෝ කාලා බය වුණොත් හැදෙනවා. මොකද බයේ තමයි ලෙඩේ තියෙන්නේ. පුළුවන් නම් කියන සූත් එකට ලපේ වතුර විතරක වතුර ටිකක් පොඩි කියලා කොට මොනවාද මේ හෙපටයිටිස් ඇල්ල මැරෙන්නේ. අපේ උන් මැරෙන්නේ අපේ මේ විදුලි වතුර බීලා තියෙන්නේ. පිටරට ඉක්කුඩ බොන්න බෑ. පිටරට ඉන්දියාවට ගියාට පස්සේ කෙලින් කරන්න බෑ. රූ ගාල බඩේ. අර පැත්ත දාලා තියන්නේ. මොකද හැදිලා තියෙන කිසිම විස බීජයක් නැහැ. අවුවට වැසට දීලා නැහැ. පින්න පෝල් කිටි වගේ හැදෙනවා. ඉන්දියාවට ගිය ගමන් පුළුවන් නම් කියන්නේ ඉන්දියාවට කියලා බලන්න. අන්න පරීක්ෂණය, අන්න ඉමුනිටි ගන්න මේ වැක්සින් එක. ඉහගෙන ඉන්දියාව හරි අවුතු. එන්න අපි ළඟට බබාගේ ඉඳලා හැම වෙලාවෙම ඕඩිකොලොන් ගාගෙන පොඩි චිකක්වත් බබාට අල්ලන්න දෙන්නේ නැහැ. ඔඩිය දාගෙන මැද ඉගල ඒකේ කියලා දෙනවා. බබාලට මොකද පෙන්වන්නේ. මම කොහේ යන්නද මේ? මේ හැදෙන්නේ උන්ට හැමදාම උතර ඒක හදන්න බලන්න. ඉන්ද්‍රක් ළඟට යන්න දෙන්නේ නැහැ, වයර් එකක් ගාවට යන්න දෙන්නේ නැහැ, ඔක්කොම රිපෝට් කරලා දෙනවා බෑ කියලා. ඉතින් මේ විදිහට මේ පෙන්නලා දෙන්න හදන්නේ හිතනවාද අපිට මේ තෘෂ්ණාව නැති කරන්න කියලා. ඉතින් අපි අත්තමල මුත්තමල මේ පෙන්නපු ආදර්ශය. ගලිය ගැහුවත් ඇදෙන්නේ නැති ආදර්ශයක් නේ අපිට තිබුණේ. නැත්නම් සිංහලයට පුළුවන් වෙයි කියලා හිතනවාද ලෝවාම අපායවට ගන්න. සිංහලයට පුළුවන් කියලා හිතනවාද ඔය ජේතවනාරාමයේ වගේ ඔය මිතරේ වගේ ඔය අනන්ත කෝටි ගණක් ධාතේ උමරලා හදපු කොට නැතිලා අපි සත්‍යාවෙන් හැදුවේ කොහෙන්ද? අපි කියන්නේ කතාවක්. ප්‍රයෝජනෙ සලකන තැන ඉන්නවා. ඉෂාකින් ගියොත් අපිට ඉතුරු වෙන ශක්තිය, අපිට ඉතුරු වෙන ප්‍රභාව, අපිට ඉතුරු වෙන අමුද්‍රව්‍ය ගත්තොත් අපිට නැවතත් ලංකාව මුළු ලෝකෙටම ආදර්ශයක් දෙනවා. ඒ නිසා මේ ඒක එතකොට වැටෙන්නේ මේ ලෞකික පැත්ත, secular පැත්ත. තමන්ගේ පැත්තෙන් බලන්න හිතන්න තමන් පාවිච්චි කරන දේවල් පොඩ පොඩ අඩු කරලා අඩු කරනවා කියලා කියන අත්කලම තනියෝගෙට ගිහිල්ලා නෙවෙයි. පුළුවන් පුළුවන් අඩු කරලා ප්‍රයෝජනෙට සලකලා කරන්න පටන් අරගන්න. ඒක අපිට නොදැනුවත්වම උපාදානයට ආහාර නැතුව යනවා. නොදැනුවත්වම උපාදානයට පොර නැතුව යනවා. කුෂ්ණා දවතන බොහොම සහල ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම විවිධකේ ඒ වගේම මනසේ තියෙන විවුර්ත ගතිය එද්දෙන්න වැඩි. නමුත් අපි මේ දැන් භෞතික ධර්ම කියලා හොයලා තියෙන දේ ඉතාමත්ම සාධාරණයි. මේ පසුගිය අවුරුදු 200 විතර කාලේ විද්‍යාව කියන එකක් එළියට ඇවිල්ලා මේ තාක්ෂණයක් කියන එකක් එළියට ඇවිල්ලා පොළවේ අඩියේ තියෙන දේවල් පවුඩට අරගෙන මේක ජීවත් වෙන්න බැරි තරම් විකාරයක් කරගෙන ඒක කාර බලන්නත් ඒකෙක්ටෝ කරන්නත කරගන්න ඉතින් මේ පරිසර විනාශය මේ ගෝලීය රත් කිරීම, චිත්ත දූෂණය පටන් තේරුම් ගන්නතර කරනවා. ඒකෙන් පේනවා මේකේ තියෙන භයානකම නමුත් අභාග්‍යකට වගේ අපි උන් පිටිපස්සේ යන්න පටන් අරගත්තොත් බුදුහාමුදුර කොම් වෙනවා, ධර්මයේ කොම් වෙනවා, සංඝයා කොම් වෙනවා, සීලේ කොම් වෙනවා. අපි මේකේ පවුරු ගන්න නිවන තියෙන්නේ. මේ අසුචි ගොඩේ ඒකනේ. ඒකනේ. ඒකේ තියෙන කාමේ විතරයි. බුද්ධට බලන්න ඇස්තික හැරලා බලන්න බුද්ධෙන මොනම දෙයක්වත් කියනවාද කියලා ඔය මේ කාමී ආධිනව පෙන්නන ඇටෙන් ඉබිට්ටේ පැනපුවම කොල්ල කෙල්ලන්ට දෙන්නෙම දිගටම කාමී හැට පිළලා හොට ඇරිච්චි නාකියටත් දෙන්නේ කාමී මුළු පද්ධතියම තියෙන කාමී බුදු ඥානාංශ මෙහෙම ලෝකෙක මේ තනි තනි කඟ වෙනා වගේ ඉඳගෙන තනි අලියෙක් වගේ මාතංගන නැතාවගේ දෙන කෙනෙකුට කොච්චර කෑවත් පුතේ කොච්චර කෑවද්දුවේ තෘෂ්ණාව දැනගෙන ප්‍රමාණ දැනගෙන යොත් උඹ බේරෙනවා. ඉතින් අපාර කරන පස්සේ කවුද කරන්නේ? ඒ නිසා මේ තෘෂ්ණාව මගේ කියලා එපයි කියලා බුදුහාමරන් ගෝලයක්. තෘෂ්ණාව පිළිබඳ ඇති ආකාරයෙන් බලන්න. යථාභූත ඥාණයෙන් බලන්න. බලන්න ගියාට පස්සේ පේන බුදුන් අපිට සාපයක් උඩට දැම්මේ නෑ. ඒක තණ්හාකාරයෝ තුවිට කදාකත් නිවනක් බැරි වෙයි. තුපි මොඩකමන තණ්හාව මගේ කියාගත්ත ඔක මගේ නෙවෙයි. ඔක වේදනාවේ සෑතු වෙන්නේ ඒ සතහනා වෙනකොට මොනම දෙයක් හරි Tamanne සම්බන්ධ වෙනකොට මනාපමනාප දෙක දිහා බලන්න. කිසිම දෙයක් අපිට සම්බන්ධ වෙන්නේ නැහැ ජීවිතේ මනාපමනාප නැත්තම්. ඒක උනා වින විදිහට කියන්නේ. මනාපමනාප නැති දේවල් ලෝකේ කෝටි ගණන් තියෙනවා අපි කවදාකවත් ඒක මතකේ තියාගන්නෙත් නැහැ අපිට ඒක අදාළත් නැහැ. අපි අදාළයි කියලා අල්ලගෙන තියෙන මනාපමනාප අමනාප දේ ඒක කවදාකවත් නිවනට සම්බන්ධ නැහැ. මේ ඉස්සෙල්ලා මනාවමනාප නැහැ කියලා අතහරින දේ තුල නිවන තියෙන්න ඉඩ තියෙනවා. නිසා වේදනාවේදී අදුක්කම සුඛ වේදනාව මධ්‍ය ප්‍රතිපදාට වැඩ. සැප වේදනා දුක් වේදනාව අනිවාර්යයෙන්ම අපායට වෙහෙසටපත් කරනවා. ඒ නිසා තෘෂ්ණාව ඇති වෙන්නේ උපමාකකින් ගినాපු තෘෂ්ණාව අපි ළඟ නැහැ. අපි මේ කරන අහන කියන හැම දෙයකම මනාප මනාප පහළ වෙන පිළිබඳ සත්‍ය පිහිටව ගන්න පුළුවන් නම් අපිට තේරෙන්නේ පාපිස්සු ඩයිවිජිනකොට තුනි තුනි දුවිදියන්සු බහිනවා වගේ මේ මනාපමනාප දෙක තමයි වේදනාව හරහා සිද්ධ වෙන්නේ. අන්නේ මනාපමනාප දෙක බලා ගන්න තරම් අපේ සතිය. ඒකට පුංචි සතියක් තිබෙලා බෑ. වේපුල සතියක් වුණා. විපුල භාවයට පත්වෙච්ච සතිය. බලා ගන්න පුළුවන් වුණත් තමයි තේරියෝය දුක සහ දුකට හේතු වශයෙන් පෙන්නන. ඉන්සෙස් දුකට හේතු වශයෙන් පෙන්නන මේ තෘෂ්ණාව නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලා කඩා ගන්න පුළුවන් නම් අපිට මම කරපු දෙයක් නෙවෙයි නිසා මට මේක මම නොක මම නොවේ කියලා ගන්න දිස්ත්‍රාණින් බැලුවොත් හැකි සංඥාව ගන්න. කණු කරන දෙයක් නෙවෙයි ඒ නිසා මේක මමයි මේ ගැන යථාභූත ක්‍රමයට හේතුඵල ධර්මයේ හැටියට පටිච්චසමුප්පාදයේ හැටියට තේරුණා. ඒකෙන් මේ අදිච්ච සම්පන්න දෙයක් නෙවෙයි ආසන්නයේ තියෙන වේදනාව බලන්න. ඒක භාවනාවේදී හුඟක් යෝගාවචර සිද්ධ වෙන්නේ පරියන්කයට වඩා සක්මනේදී එදිනදා කටයුතු කරනකොට තවදුරටත් මේකට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙච්ච කාලය સમાપ્ત නිසා අපි බලමු මේ ගත්ත ක්‍රමවේදය හරහා මේ පටිච්චසමුපාදයේම ඒකට හේතු වෙන දේ ඒකට හේතු වෙන දේ ඒකට හේතු වෙන දේ වශයෙන් නැත්නම් නිසා හට ගැනීම දිගේ ඉතිස කතා කරන්න අද මේ තාක්කල් ප්‍රකාශ කර ධර්ම කොටාසමති සියලු දිනාටම තමන් කරගෙන යන වැඩේ තවත් දිනුවක් සහිතව අදිෂ්ඨාන ශක්තිය යුක්තව කරගෙන යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිළු දිනාටම සනසිමුදා වේවා අපි පුරුදු පරිදි වෙන ඊතාවතාචාති ගාථා ගායනාවෙන් ධර්ම දේශනා නිමාව සටහන් කරමු මේ කටයුතු සඳහා ඉදිනු පිණිදව කළා වූ සීල සත්පුරුෂයෝ අපේ මේ ඥාන හොදනාව මුදිතා ශීක්ෂයෙන් කරන හිම්පෙමිණීම සාවා සියලු ඥාතීන්ට සාහලී ඥාතීන් ජීවිතනාට මේ අපි කරන පුණ්‍යාන් වන්දනා පිළිලා යතු සාදු කියන පින්නනුවදන් මෙත්ත ආකාපටත් උපගේ ප්‍රාර්ථනා නැවත නැවත සීපත්ත්ව අරිදි භාවයට පත්ත්ව කියලා අපි සාදු කාරණා. එත්තාවතා ජනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවාන මොදන්තු සබ්බ සම්පatti සිද්ධියා එක්තාවතාචනම්මි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාන මොදන්තු සබ්බ සම්පatti සිද්ධියා එක්තාවතාචනම්මි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී වාය සමාගමෝ සතං සමාගමෝ හෝතු විරාගනිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු විරාගනිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු විරාගනිපානපත්ත්‍ය සාදු සාදු සාදු සාදු සාදු අනුභෝදාමි සාදු අනුමෝදි කප්පං සාදු අනුභෝදාමි කමාමි කමිතබ්බා සුතන්තිතා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti මිනාති සමිච්ඡතු